සමයෙන් කවුරු ධර්ම ධර්ම ශ්‍රවණය සූදානම් වෙලා සාදුකාරයක් පවතුන තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමංච භික්කවේ විඥානං චෛමේ භික්කවේ විඥාන කායා චක්කු විඥානං සෝත විඥානං ගාන විඥානං ජීවහා විඥානං කාය විඥානං මනෝ විඥානං ඉදං උච්චති භික්කවේ විඥානං තීති කෞරණිය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සීසුබෝධ යෝගාසම අධ්‍යාත්මයේ වදනම් කරගෙන පවත්වාගෙන යන ලබන මේ භාවනා වැඩමුළුවේ අද 8 වෙනි දවසේ සටහන් වෙන්නේ සම්මත වර්ෂින් 2011 ජනවාරි මාසයේ 24 වෙනිදා. ඉතින් අපි මේ සෑම ගත කර දවසකම කාර්යයක් වේ කරගෙන තිබා ධර්ම දේශනාවක් සඳහා ඉතින් මේ අද 8 වෙනි දවසේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් වෙච්ච කාලයයි. ඉතින් මේ තාක් අපි ගත කර දේශනා හතේ දවස් හතේ විග්‍රහ කරගෙන ආවේ එකම තේමාවකට එකම මාතෘකාවකම සූත්‍රයකට අදාළ වූ ධර්ම දේශනා මාලාවක් ආකාරයි. මේ සඳහා අපි මුල් කරගත්තේ ਸਰවඥ භාෂිතයක් නැත්නම් ਸਰවඥ ශ්‍රී මුක දේශනාවක් වෙන සත්ත්‍ථාන සූත්‍රයයි. ඒ සූත්‍රයේදී සර්වචන් වහන්සේ මේ භාවනා කරන අයගේ ඒ දැනුම සඳහා එහෙම නැත්නම් මේ ආයත වෙනත් ආකාරයකින් අලුත් කර දැක්වීම සඳහා උල්පා දැක්වීම සඳහා හුවා දැක්වීම සඳහා එහෙම නැත්නම් මුදුන්පත් කර දීම සඳහා මේ පංචස්කන්ධයගේ දැකිය යුතු ආකාර ස්ථාන හතක් මේ සූත්‍රයේ විශේෂ වශයෙන් ගෙනහැරපා ඒ ඒ ස්කන්ධයා ඒ ස්කන්ධයාගේ හට ගැනීම, ඒ ඒ ස්කන්ධයන්ගේ නිරෝධය නැත්නම් ගෙවා දැමීම, ඒ ඒ ස්කන්ධයන් ගෙවා දමන නිරෝධගාමී ප්‍රතිපදාව, ඊගාට ඒ එක එක කැටි ආස්වාද ආදීනව සහ නිස්සාරණ කියලා. ඉතින් මේ විදියට දේශනා මාලාව කරගෙන යනකොට අද අපි ඉන්නේ නැත්නම් ඉලබිලා තියෙන්නේ මේ විඥානස්කන්ධයට. මේක රූප චිත්ත චෛතසික කියලා කඩුවොත් මේ පංචස්කන්ධය විඥානේ වැඩෙන මේ චිත්ත කියන කොටසට. ඒ විඥානයේ ඇති වෙන චෛතසික හිතේ චෛතසික තමයි වේදනා සංඥා සංඛාර වශයෙන් සටහන් වෙන්නේ. ඒ සඳහා බොහෝ විට මුල් වෙන්නේ රූපයි රූපේ තියෙන රූපණ ගතිය කුප්පණ ගතිය ගැටෙන ගතිය ආබාධ කරන ගතිය දෝමනස්ස පිහිටන ගතිය නිසා යම් යම් වේදනා සංඥා සංස්කාර ඇති අනේ සීල දෙයටම පාදම පාදක වෙන්නේ හිතයි නැත්නම් විඥානය. ඉතින් මේ විඥානයේ තියෙන මේ ඊ타ත්ම ගැඹිරත්වය නිසා සියල්ලටම නාම රූප දෙකටත් පිටිපස්සෙන් ඉන්නා වගේ ගතිය නිසා සර්වචන් වහන්සේ පාළ වෙන්න කලින් පවා ලෝකයේ මේ රූපස්කන්ධේ නෙවෙයි අමාරුම කොටස නැත්නම් රූපස්කන්ධේ නෙවෙයි ආත්මසාරය කියලා රූපස්කන්ධය පිළිබඳ භෞතික වාද බහල්ලා තිබුණා. ඒකට අපි බොහෝ විට උච්ඡේදවාද කියලා සඳහන් කරනවා. රූපේ විද්‍යාවෙන් සියල්ලම ආරයි. ඒක නිසා අපි සදාචාරාත්මක වගකීමක් වෙන්න ඕනේ නැහැ. ඉන්නකම් ඒ ඇහැට කන්ට නාසයට දිවට කයට සැප දෙන එකයි කරන්න තියෙන්නේ. ඒක ධාර්මික වුණත් අසාධ අධාර්මික වුණත් ණයට කෑවත් ප්‍රශ්නයක් නැහැ කියලා වගේ අදහසක්. නමුත් ඒකට නාමස්කන්ධය පිළිගන්නා ඇත්තෝ කැමති උනේ නැහැ. ඒ ඇත්තෝ කිව්වා එහෙම නැහැ කලකල දේ පළපළ දේ නිසා මේ රූපය වශයෙන් සැප විඳගෙන හිටියට මේකේ පස්සේ ප්‍රතිසන්දන ගතියක් තියෙනවා කියලා ඒ ආත්මීය වශයෙන් ආත්මසාරයක් නාමස්කන්ධයේ පවතින බව විග්‍රහ කරනවා. සමහරක් අත්තන්න පුළුවන් වුණා මේ ආත්මසාරයක් වශයෙන් වෙන් කර ගන්නාලද මේ නාමස්කන්ධයේ පොතු අරින්න පුළුවන් ස්වරූපයක් ඒ පොතු තමයි පිටින් ඇති වෙච්ච ඒ ලෙලි තමයි වේදනා සංඥා සංඛාර වශයෙන් පෙන්නන චෛතසික වේදනාව මේ කෙනෙකුට පෞද්ගලිකත්වයේ පංචස්කන්ධේ බොහොම ආසන්න කිතු ස්කන්ධයක් ධර්මතාවයක් නමුත් ඒකමත් ආත්මේ නෙවෙයි නැත්නම් ඒක ආත්මය කියලා බාරගත්ත ගියොත් ප්‍රශ්න ඇති වෙනවා සංඥාවත් ආත්මයක කෙනෙකුට පංචස්කන්ධයක වැදගත් කොටසක් නමුත් ඒකත් ආත්මේ නෙවෙයි කියලා නියම සංඥා නා සංඥායතන වගේ ආයතන වලටපත් වීමෙන් දැනගත්තා. ඊට සංස්කාර වශයෙන් ගන්නකොට ඒකෙත් ආත්මීය ස්වરૂපේ නැති බවට සාධක සාක්ෂි ඉදිරිපත් කරගන්න දක්ෂකමක් සර්වඥයන් පහළ වෙන්නේ ඉස්සර ඉන්දියානු දර්ශනයේ තිබුණා. නමුත් ඒ සියලුම දෙනා මේ විඥානයේ ඉදිරිපිට දන ගහලා මේක තමයි ආත්මය කියලා කියන්නේ. විඥානය තමයි ආත්මය කියලා කියන්නේ කියන අදහසින් මේ රූප පොත්ෙන් යට වෙච්චි වේදනා කෝෂයක් තියෙනවා. ඒ වේදනා කෝෂයෙන් යට සංඥා කෝෂයක් තියෙනවා. සංඥා කෝෂයෙන් යට සංඛාර කෝෂයක් තියෙනවා. ඊට යට තමයි විඥානේ තියෙන්නේ. ඉතින් ඒක නම් ආත්මීයයි. ඒක ਸਰබලධාරී එහෙම නැත්නම් පරමාත්මය හා සම්බන්ධ වෙන්නේ මේකෙන් තමයි. මේක එක එක්කෙනෙකුට පවතින එක ජීවාත්මය කියලා කියනවා. ඒ සියලු ජීවාත්මය නැති කිරීමේ මූලික ශක්තියට පරමාත්මය කියලා කියනවා බ්‍රහ්ම පදාර්ථය කියලා කියනවා නැත්නම් සර්වබලධාරී දිව්‍යඥාන්සය කියලා කියනවා අන්නේ දිව්‍යයන්ගේ නියෝජනයක් හැම ජීවියෙක් තුළම තියෙනවා ඒක තමයි විඥානය කියලා කියන්නේ ඒකට අත තියන්න එපා ඒක මේ ලෝකේ නෙවෙයි ඒක දිව්‍ය ලෝකේ තියෙන්නේ මරණින් මත්තේ තියෙන්නේ ඒක අපිට කරන්න දෙයක් නෑ ඒක අධිකාරී බල ශක්තිය තියෙන්නේ දිව්‍යඥාන්සය කියලා. අතර රවුම්කාර මූල ශක්තිය කියලා. නමුත් මේ සිද්ධාර්ථ ගෞතමතුමා ඒ අනෙකුත් ඔක්කොම පොතු ඇරලා ඇරලා බලලා මේ විඥානීය පිළිබඳවත් එහෙම සාරයක් හරයක් ආත්මීය බවක් පිළිගන්න කැමතුනේ නැහැ. ඒ නිසා කිං කසච්ච ගවේෂියෝ කිං කුසල ගවේෂියෝ ඇවිදලා යම් ආකාරයකට යම් විදියකට රූපස්කන්ධය පිළිබඳ සත්අට්ඨාණයක් පනවන්න පුළුවන්ද? ඒ වාගේම වේදනාස්කන්ධයලත් පුළුවන් සංඥාස්කන්ධයලත් පුළුවන් සංස්කාර ස්කන්ධයට පුළුවන් විතරක් නෙවෙයි විඥාන ස්කන්ධයටත් පුළුවන් කියන එක ਸਰවඥාන්සේ අභීතව ලෝකෙට ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරපු නිසා එවකට තිබිච්ච ඒ විඥානයේ පරම කෝෂ නැත්නම් විඥාන පරම කරගත්ත ඒ ආත්මවාදී සස්සත දික්ති වලට විශාල ප්‍රහාරයක් එනවා. ඒ නිසා බොහෝ විට ਸਰවඥාන්සිට ඒ ගතිපල පංචානිස්වාස තුල විවිධාකාරයෙන් පෙන්වන්න සිද්ධ වුණා ශාසනය ඇතුලේ පිටයි පැත්තෙම ඉන්න මේ විඥාණයට වඳින පුදන නැත්නම් ඒකේ තියෙන ආත්මීය හරය දකින්න නැත්නම් ඒක පුස්සක් බව පෙන්වන. ඒ සාමුණාංශේ පේන පින්දුපම රූපං වේදනා බුබ්බුලුපම සංඥා මර්චිකූපම සංඛාරා කදලිකූපම විඥාන මායූපම කියලා උපමා පහකින් පෙන්වුවා මේ රූපස්කන්ධය වක්කඩ පෙන ගොඩක් වාගේ. ගඟේ පා වෙලා යන පෙන කැටික්ක් වාගේ. දැන් කාලේ කියනවා රිජිෆෝම් කැලක් වාගේ. ඊගාවට වේදනාව පෙන බුබුලක් වාගේ. වතුරකටකට වැස්ස වහිනකොට වහා මතුවී වහා නැතිවී යන අලංකාර වූ අර්ධගෝලාකාර වූ පෙන පිටක් වාගේ. සංඥාව මිරිඟුවක් වාගේ. සංස්කාර කෙහෙල් කඳක් වාගේ විඥානය මායාකාරයක් වායි. ඒ ඔක්කොම මවල පෙන්නන ඒ ඔක්කොම මායාවක් එහෙම නැත්නම් මායමක් එහෙම නැත්නම් හොල්මනක් එහෙම නැත්නම් මවාපෑමක් බවටපත් කරන ප්‍රධාන මායාකාරය තමයි මේ විඥාන. ඉතින් ඒක නිසා අපි කොච්චර වෙලා මැජික් බල බල හිටියත් මැජික් කාර්යාගේ මේ මැජික් පෙන්වන ගතිය මායාකාරී ස්වභාවය අල්ලන්න බැරි වෙන තමයි මැජික්. ඒක යා. ඒ නිසා සර්වචනංශ අපට පෙන්වලා දෙන්න හදන්නේ මේ මායාකාරයා විසින් මවා පෙන්වන ලද මේ රූපත් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සබම්බගුළු ඒවා හොඳට බලන්නදලා අන්තිමට මේ මෞංකාරයාගේ මායාවත් දැක බලා ගැනීමේ ඒ රැඩිකල් වාදී නැත්නම් විප්ලවීය ගමනක් තමයි මේ ස්කන්ධ පහ තුල සිට කරන්න හදාන්නේ. එයින් අර රූපස්කන්ධය බලන්න කියන්න ලේසි. මොකද ඒක මනින්න කරන්න කියන්න පුළුවන්. ඒකේ සටහන් සහ ආකාර කියන නිසා. ඉතින් ඒකෙන් පටන් අරගෙන තමයි නාම ධර්මයන් වලට බහකන්නේ නාම ධර්ම ගොරෝසුම දේ තමයි වේදනායි කාට සංඥායි කාට සංස්කාර ඉතාමත්ම සියුම්තර තමයි විඥානය ඒක නිසා ඒ විඥාණයට බහ ගන්නකොට අනිකුත් ධර්ම පිළිබඳව සෑහෙන සතියක් සමාධියක් ඇති වුණොත් ඒ වාගේම සූදානමින් යොත් බෞසුත ඥානයක් ඇතුව විඥානයේ තියෙන මේ මායාකාරී ස්වરૂපය දැක ගන්න පුළුවන් නමුත් ප්‍රශ්නයක් වෙනවා කවුද දකින්නේ විඥාණයමයි දකින්නේ. ඒ නිසා හිතෙන්ට යනකොට මේ හොරාගේ අම්මයි පේන අහන වගේ මේ වංචනික ස්වභාවය නිසා යෝගාවචරයාගේ නැත්නම් මේ විදර්ශනා ඥාන වැඩෙන సంతාණි පැහැදිලි පරිණාමයක් පැහැදිලි පරිවර්තනයක් රූපාන්තරණයක් අරගෙන අඹරවගෙනම තමයි මේ විඥානයේ දැක ගැනීම සිදුවේ. නිසා කවදාහකවත් තර්ක ඥානයකින් රීකිය අධ්‍යාපන ක්‍රමයකට එහෙම නැත්නම් අන්වේ ඥානයකින් විඥානය දැක ගන්න බෑ. ඒක හොරාගමයි පේනනවා කියලා. ඉතින් ඒ නිසා අපි කොහොමද මේ කරගෙන යන ආනාපාන සති භාවනාවකදී නැත්නම් මේ සක්මන් භාවනාවකදී එදින්දා වැඩ කරගෙන යනකොට මේ විඥානයේ ඇත්තා වූ මායාකාරී ස්වභාවය මවාපාන ස්වභාවය එහෙම නැත්නම් මායංකාරී ස්වභාවය දැක ගන්න. ඉතින් ඒ සඳහා මූල ධර්මානුකූලව සමහර විටක පෙන්නනවා මේ විඥානයේ ඊ타ත්ම කෙලසිච්ච එහෙම නැත්නම් උපක්ලේශයන්ගෙන් ඇනීගත්ත පැටලීගත්ත ස්වරූපේ තමයි මතු පිටම තියෙන්නේ. සර්වත්‍ය දේශනාවෙම පෙන්නනවා පබස්සර මිදම් පික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං කියලා මේ ප්‍රභාස්වර වූ මේ හිත ආගන්තුකව පැමුණා වූ නැත්නම් පිටින් වැද්දගත් ආ වූ මේ තෙල්කුණු නිසා උපක්ලේශ නිසා ඒක මුහා වෙලා තියෙන කච්චල් බැඳලා තියෙන්නේ ඒක නිසා බැලුව බැලමට අපට පේන්නේ අර පිට පොත්තේ තියෙන උපක්ලේශ ටික තමයි. අපි කෙනෙක් කියලා දකින්නේ එයාගේ තියෙන manussකම නෙමෙයි යට තියෙන දිලිසෙන ප්‍රභාස්වර වූ මනුස්සකම අපි දකින්නේ ඒ ප්‍රභාස්වර මනුස්සකම පිට තියෙන ඒ පුද්ගලයාගේ ආවේනික ගති රුචි අරුචිකා උපක්ලේශ ටික විතරයි දකින්නේ ඒක නම් ඉතින් සාමාන්‍යයෙන් කමක් නැහැ නමුත් තමා කියන පුද්ගලයා තුලවත් කවදාකවත් කෙනෙකුට මනුස්සකම දක් ගන්න බෑ තමන්ගේ අර පිටින් ගෑවිලා තියෙන කුණු කච්චල් ටික තමයි තෙල් කුණු ටික තමයි දකින්නේ ඉතින් ඒක බාහිර කෙනාගේ Taman දකින්නේ පිට වෑවිලා තියෙන සායම විතරයි Tamanගේ දක්නේ සායම විතරයි නිසා ඒ සායන් ලෝකේ මවාපාන ලෝකේ තමයි මේ සම්මුති ලෝකේ කියලා කියන්නේ. ඒක නිසා <clears throat> හොරි හදිච්ච මිනිස්සයා ඔක්කොටම හොරි ඇදලා දැක්ලා දකින්න හරි කැමතියි. එතකොට ඒ මනසට සොරි කියන්න දෙයක් නැහැ. කාටවත් හොරිනේ. ඒ වගේ තමයි අපි අනුන්ගේ කුණු දකින්න පුරුදු වෙච්ච අපි ඒකේ අබ්බැහිය නිසා තමන්ගේ දකින්නේ තමන්ගේ අඩුපාඩුකම් ටික තමයි. අපි ඒ නිසා හැම වෙලාවෙම පශ්චාත්තාප වෙන්න කාරණාවක් හොයාගන්න. හොරගෙන හොයාගෙන හිතනවා ඒක අපේ සදාචාරාත්මක වගකීමක් තමයි නිකටල්ලි තියාගෙන අනියනිච්චන් කියාගෙන ඉන්නේ. මොකද ඒකෙන් කවදාකවත් බෑ මේ විඥානයාගේ මායාකාරී ස්වરૂපය දකින්න. ඒ නිසා අපට සිද්ධ වෙනවා මධ්‍ය ප්‍රතිපදාවක් හොයාගන්න. මේ විදිහට මේ මතු පිටම තියෙන මේ උපක්ලේශ ධර්ම වලදී විඥානයේ පවතින්නේ හැම වෙලාවෙම ඉන්ද්‍රිය බද්ධවයි. ඒක තමයි චෛමේ භික්කවේ විඥාන කායා කියලා පෙන්වන්නේ. විඥානයේ ප්‍රකාශ භාවයටපත් වෙන්නේ එක්කෝ මේ සූත්‍රය සඳහන් කරලා තියෙන විදිහට චක්කු විඥානයේ විදිහට නැත්නම් ඇහි පහළ වෙච්ච හිත නැත්නම් සෝත විඥාන නැත්නම් කනේ පහළ වෙච්ච හිත එහෙම නැත්නම් ග්‍රහණ විඥානේ නාහේ පහළ වෙච්ච හිත එහෙම නැත්නම් ජීවහා විඥානේ කයේ දිවේ පහළ වෙච්ච හිත නැත්නම් කාය විඥානේ කියලා කියන කයේ ප්‍රසාද ගතිය පහළ වෙච්ච හිත මනෝ විඥානේ කියලා කියන්නේ හිතේ පහළ වෙච්ච හිත. ඒ නිසා අපි මෙවුවා හිතේ කයේ ඇහි පහළ වෙච්ච හිත අපි නිදර්ශන කරලා පෙන්නන්නේ දක්වන්නේ රූප දකින්නයි. කණේ පහළ වෙච්ච හිත අපි දකින්නේ ශාද්ධහනවයි කියලා. ගන්ධනහා සුවඳ වදිනකොට අපි ගන්ධ සුවඳ හඳුනාගන්නේ ඒ ගාහන විඥානය වෙනුවට. ඒ වගේම දිවට රසක් වශයෙන් ජීවා විඥානෙ පෙනී හිටිනවා. ඒ වගේම කායට ලැබෙන පහස සුඛෝභෝගී හෝ කටුකත්වේ මත ඒ කාය විඥානේ කට හිතට එන හිතවිලි දවල් දින කල්පනා අතීතනාගත හිතවිලි වශයෙන් ඒ මනෝවිඥානේ පහළ වෙනවා. ඒවා පහළ වෙනකොටම ඒ රූප සම්බන්ධයෙන් චක්කු විඥානේ පහළ වෙනකොටම විඥානීය දැක ගැනීමේ වැළැක්වීම සඳහා මායාකාරයා තමන්ගේ මායම වැළැක්වීම සඳහා අර බෙරයක් අයින් හොල්ලනවා විසුළු ඇඳුමක් අඳගෙන ඉන්නවා බස්තමක් අතේ තියාගෙන ඉන්නවා විවිධාකාර සද්ද ඇති කරනවා අන්න වගේ තමයි දකින රූපයේ අංග ප්‍රත්‍යංග නිමිති අනුනිමිති අරගන්න හිත පෙළවෙනවා. ඒක හැබැයි. මේ නිසා ඒ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න යනවා මිස මගේ හිත දැන් තියෙන්නේ ඇහි කියන එකවත් අපිට මතක නැති වෙනවා ඒ නිසා ලස්සන දේවල් ගන්නකොට කටත් අරගෙන නිකන්. ඇහින් විතරක් නෙවෙයි කටත් අරගෙන බලන තරමටමත් වෙනවා. ඒ නිසා යමක් ඇහි විඥානේ පහළ වෙනවත් එක්කම චක්කු විඥානේ මේ රූපේ දිහාවට හිත ගිහිල්ලා ඒ රූපේ කහ පාට පාටවත් පාට වශයෙන් සටහන් ආකාර වශයෙන් ඒකේ මත් වීම නිසා මේ හිත තියෙන්නේ ඇහි බව මතක. ඒ වගේම අහන ශබ්දයේ ඇති මිහිරි අමිහිරිකම ප්‍රිය අප්‍රිය භාවයේ මනාපමනාප භාවයේ නිසා අපිට මේ වෙලාවේ මේ හිත වැඩ කරන්නේ කනේ බව දැක ගන්න බැහැ. ඒ වගේම නාසයේ එන ගඳ සුවඳ විනිශ්චය කරන්න යාම නිසා රසවින්ද රස රසස්වාදයට නිසා මේ වෙලාවේ මේ හිත තියෙන නැහයි බව එහෙම නැත්නම් රසක් දිවේ ගැටෙනකොට ඒ රසයේ මිහිරි අමිහිරිකම විනිශ්චය කරන්න යාම නිසා මේ ජීවා විඥානයේ තියෙන බව විඥානයේ ජීවහා තත්ත්වයටපත් වෙලා තියෙන බව මතක. කායට ලැබෙන සුඛ උපභෝග වස්තු නිසා හෝ කටුක භාවය නිසා ඇතිවෙනා වූ ඒ අත්දැකීමේදී අපිට කවදාකවත් කයේ මේ හිත තියෙන බව දැක ගන්නට හිත යන්නේ නැහැ යන්නේ ලැබෙනේ සුඛභෝගීත්වයට කටුකත්වයට තරහකෝ ආසාවක් මත හිතට එන හිතවිල්ලේදී දැන් මේ විඥානේ තියෙන්නේ මනෝවිඥාන මට්ටමේ මතක නැහැ ඒ හිතවිල්ල අතීතනාගත භාව ප්‍රිය අප්‍රිය භාව සීතල හෝ උණුසුම් භාව නැත්නම් ඇකිලිච්ච පැතිරිච්ච භාව මත මත් මේ නිසා අපේ හිත නිතරම බාහිර අවර්ති කියලා කියනවා. චක්කුච්ච පටිච්ච රූපේච කියනකොට ඇහැට ආව ආපතකට වෙච්ච රූපේ දක්නට අපේ අනිවාර්යයෙන්ම ඇහැ බලන ගතියට කවදාකවත් යන්නේ නැහැ. රූපේ බලන්න ඒක තමයි අබ්බැහිය, ඒක තමයි පු탁 යන ගතිය. බාහිරේ දුවන්නේ. ඒ වගේම නඳක් සද්දයක් මේ කම්බිරේ ගත්තාම කවදාවත් කම්බිරේ වැඩ කරන්න හැටි අපිට අවධානයට ලක් වෙන්නේ සද්දෙ තමයි දුවන්නේ. මේ නිසා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ සහ ධම්ම කියන දේවල් කියන මිස ඒ ඒ වෙලාවේදී ඇහැට කන්නාසී දිවට කායට මනසට හිතන්නේ මේ නිසා යම් ආකාරයක අපි ඇහැ කන දිව නාසය කය මන කියන මේ හයම විවෘත වෙච්චි හයෙන්ම අරමුණු වෙන තත්වයකටපත් වුණොත් අපේ හිත කවම කවදාකවත් මේ ద్వාරයේ දක්වා එන්නේ නැහැ ආරම්භන මට්ටමේ බාහිරයට දුවන. මේක භෞතික විද්‍යාවට අද වෙලා තියෙන විඥාය තමයි. භෞතික විද්‍යාව කියලා කියන්නේ මේ විදිහට බාහිරයේ තියෙන දේවල් වර්ණ වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, පොට්ටබ්බ වශයෙන් මනකට මනකට මනගෙන මනගෙන එළියට ගියාට කවදාකවත් මේ මනන මිනිස්යාගේ ඇහැ කන ජීවනාශය වැඩ කරන හැටි පිළිබඳව බලන්න යාට වෙලාවක් නැහැ. මොකද මේ බාහිරේ බලන දේවල් අන්වීක්ෂ සහ මේ දුරේක්ෂමති බාහිරේටම යොමු වෙලා තියෙන්නේ. ඒ බලන ඇහැ ගැන කවවම කවදාකවත් එන්නේ නැහැ. ඒ නිසා සර්වජන් වහන්සේ ඒ විශේෂ ප්‍රයෝග විශේෂ ප්‍රයත්න යොදලා ඒ හයක් දොරටු වහලා එකකට පමණක් හිත යොදලා ඒකෙන් මෙන්න මේකයි ආරම්භණය මේක තමයි ద్వාරයේ මේ දෙක ගැටීමෙන් හට ගන්නා වූ අතුරු ඵලය තච්චාව නැත්තම් කදුපපන්නය මේකයි කියලා කියලා දීලා බලනවා යෝගාවචරයට ලක්ෂ වාරයක් රූපේ බල බල හිටියට වේලාවක හෝ මේ රූප බලන හිත ඇහැ නැත්නම් චක්කු විඥානේ චක්කු ප්‍රසාදේ දිහාවට හරවගන්න පුළුවන් උපක්‍රමයක් තමයි මේ භාවනා ක්‍රම කියලා කියන්නේ. ඉතින් මේක මහසිව ස්වාමීන් වහන්සේ උපමාවේදී ඒ කතාවේදී සඳහන් කරලා තිනවා ඒ ස්වාමීන් වහන්සේ වෙනකොට දැන් කාලේ හැටියට කියනවා ප්‍රොෆෙසර් කෙනෙක් මහාචාර්යවරේ පන්ති 18ක් කරපු කෙනෙක් කිසිම වෙලාවක විවේකයක් තිබිලා නැහැ මොනම දෙයක්වත් කාටවත් අතර අමතරින් හම්බ වෙන හැම පැයම හැම විනාඩියෙම දවස යෙදලා ගත කරනවා නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ බණ අහලා අවබෝධය ලැබපු විවේක හිටපු ශිෂ්‍ය නමක් කල්පනා කරලා තියෙනවා අද මම මේ විදින සාපය මගේ ගුරුනාථ නිසායි ඒ ගුරුනාථ කොච්චර ඥානවන්ත වෙන්න ඕනද කියලා හිතෙන් හිත පිළිමැදලා බලනකොට ගුරුනාථට තියෙන්නේ සුතමේ සාචින්තාමේ ඥාන පමණ කිසිම ආબોධයක් නැහැ ඒක නිසා හරි සංවේගයක් පහළ වෙනවා මෙච්චර පිරිසකට මාර්ගය යොමු කරාට ඒ පුද්ගලයා වශයෙන් ඒ தත්ත්වෙ නෑ. කියන දේ කෙරෙන්නේ නෑ. ඒ කරන දේ කියවෙන්නේත් නෑ. ඒ බුරුම්බා බුරුම් රටේ මේ කියනකොට කියනවා උපදේශන ආමඳුරෝ ශිෂ්‍යයන්ට කියනවලු එහෙම නැත්නම් 50ට කියනවලු මේ අත්තු මම හරියටම මම කියන දේ කරන්න ඕන හැබැයි මම කරන දේ නම් කාටවත් කියන්න බෑ. මොකද කරන හරියක් කරන්නේ මහානකමට ගැලපෙන්නේ නැති දේවල්. බණ කියනකොට නම් ඔක්කොටම අර්ථෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. ඒ නිසා කියනවා මම කියන දේ හරියටම කරන්න. හැබැයි මම කරන දේ නම් කාටවත් කියන්න බෑ. ඒ වගේ කෙනෙක් තමයි ඔය මහශිව හාමුදුරුවෝ. ගුරුන් ගෝලයා කෙන නිසා ගිහිලා දවසක කතා කරලා වන්දනා කරපු ගාන් කියන මට පන්තිකට යන්න තියෙනවා. ඊට පන්තියක් වෙන්න තියෙනවා. ඊට පස්සේ කියනවා මට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කතා කරන්න ඕනේ. නෑනේ නම දැන් මේ තාල් මේ පිසක් කියනවා මට මේක කරන්න බෑ. හොඳයි පන්ති ඉවරෙච්චාම ඒක වෙච්චා ඊගා පන්තිය. ආ හොඳයි එහෙනම් අපි බලමු. එහෙනම් සංසාර දැන් ගිඩිය ගහලා පින්න පාත් යන්න කිට්ටු වෙන වෙලාවේදී ඒකෙදිත් බෑ ඒකෙදිත් මට මේ වැඩේ තියෙනවා. පින්න පාත් කරලා ආවට පස්සේ ඒකෙදිත් බෑ ඒත් මට වැඩක් තියෙනවා. නිින්දට යන වෙලාවත් ඒත් මම වැඩක් දාගෙන තියෙනවා. අන්තිමට බලනකොට ශිෂ්‍යයා කියන එහෙනම් ස්වාමීන් වහන්සේට මැරෙන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. කියලා දීලා තියෙනවා. ඉතින් අර මහසී ස්වාමීන් වහන්සේ කල්පනා කරලා තියෙනවා මේ මනුස්සයා බොහොම දුරදින් ඉඳලා ආවේ කීකරු ගෝලේ මොකද්ද මේ කියලා කිය වචනේ තේරුම කියලා. මැරෙන්නවත් වෙලාවක් නැහැ කල්පනා කරලා බලනකොට හිතවලු ඇත්තටම මේ ශිෂ්‍යයා නැවත සැරයක් ආවොත් මට දෙන්න වෙලාවක් තියෙනවා කියලා ඇත්තටම. එතෙන් තමයි තේරෙන්නේ තමයි කඹුරණ 16ක් බව. බත්බලේ බව. මේ බත්බලය නිසා Tamanට ඕන දේවල් කරගන්න නැහැ. කල්පනා කරලා බලලා තියෙන විවේකයක් ගන්න මේ Taman යොදාගත්ත වැඩ නිසා මොනම තාලකින්වත් කිසිම කෙනෙක් කැමති නැහැ ඒ ස්වාමීන් වහන්සේ නැතුව කරා. ඒක නිසා කල්පනා කරලා තියෙනවා මේක නිකන් දඬු අඬුවකට අහු වෙනවා. ඒ නිසා පහුවෙන්ද උදේ පාන්දර අරුණගින්න කලින් පාත්‍රේ කරේ දාගෙන දෙපිට සූර ඇඳගත්තා. බහැලා තිනවා එළියට ගව් 120ක් ගිහිලලු නැතරු. අර වැඩ කරපු පැත්තේ හුළඟක් වදින්නත් පැත්තට ගිහිලා තියෙනවා. මොකද දැනගත්තා නම් යන්න දෙන්නේ. මොකද ඒ ශාන්තිය තරම් දක්ෂයි. හැම කෙනාම කැමති. ගියාට පස්සේ එතන හිටියලු 39ක් විතර සංඝයා වහන්සේලා භාවනා කරනවා. මේ ස්වාමීන් වහන්සේ ටික අරටි ප්‍රසිද්ධ ඇති. සබොත්යන්ස වැඩ ඉන්න කාලේ. ඉතින් මේ ඊළ ලොකු අමුගාට වැඳලා කියලා කියනවා මම ආවි ස්වාමීන් වහන්සේ මේක බලාගෙන මට කමටහනක් දෙන්න. ලොකු සංසේ දන්නවා මෙයා පඬිතයයි කියලා. පඬිත කියන්නේ සාමාන්‍ය අති පඬිත කෙනෙක්. ඉතින් කියනවා නම දැන් මම කමටහන් දෙන්නේ නැහැ මම දැන් වයසයි. මම මේ වැඩ මගේ දෙවෙනි එකනට බාර දීලා තියෙන කැමති නම් ගිහිල්ලා අසවල් කුටියේ ඉන්නවා ඒ හාමුදුරුවෝ හම්බෙලා කමටහනක් ගන්නදී. මේ ආඳුරුචි ආ මේ චාරිත්‍ර මේ රටේ මේ ස්ථානේ හැටි වෙන්නේ නැති කියලා දෙවෙනි ආඳුරුගාට ගිහිල්ලා ඇතුළි බඳලා වන්නකොට දෙවෙනි ආඳුරුව මොකද ලොකු ආඳුරුව මම ගාට එන්නේ කියලා කල්පනා කරලා ඉවල බලනකොට මෙයාගේ මාන්නක්කාරකම් වැඩි ඊටස්කොළු මටත් දැන් මේ ලොකු ආඳුරුව වැඩ පවර්ලා පවර්ලා හරියට වැඩ මම කරන්නේ ඊගාට ඉන්න ආඳුරුගාට යවන්නේ කියලා තුන්වෙනි ආඳුරුගාට තුන්වෙනි ආඳුරුව ගිහිල්ලා මේ ආඳුරුව වන්නකොට කල්පනා කරලා බලනකොට මේ මොකද මේක දෙක ඇලිලා මම ගාට ආවේ මොකක් හරි මෙයාගේ තියෙනයි කියලා එයත් කියලා තිනවා මේ මට වැඩි දක්ෂයි හතරවෙනි එකනයි කියලා හතරවෙනි එක. කොහොම කියලා කියලා අන්තිමට 30 වෙනි එකනකට වැටෙනකොට 30 වෙනි එකන කියලා කියන්නේ එදා වගේ පැවිදිච්ච හත් අවුරුදු සාමයේ. මේ ස්වාමීන් වහන්සේ ඉතින් අර කොහොම හරි කළා බාගත්ත වීකේ කමඨාණක් ගන්න ඕන කියලා ඊහාම්සු කාට කියලාද ඊහාම්සුට බල්ලා කිව්වලු ඔබ වහන්සේ මගේ මුත්තා ඔබ වහන්සේ කාදා මං කින්දේ කරනවා කවදාකවත් මයි ළඟ හරියන්නේ නැහැ. මේ සංස හරීම සංකේතයක් පහළ වෙනවා. ඊට පස්සේ එතන වාඩි වෙලා ඇදිලි බැඳලා කිව්වලු කල්යාණ මිත්‍රයන් වහන්සේ මට අනුකම්පා කරා. මම ඉන්නේ ගමන් වේශයෙන් හොඳතෝම පෙළලා. ඒ මන්දිවර දැන් අකින් අතට අකින් අතට වැටලා වැටලා මයි ළඟ කිසිම මාන්නයක් දැන් ඉතුරු නැහැ. මට තේරෙනවා මම මෙතෙක් කල උපදෙවි වලින් වැඩක් නැහැ කියලා. ඔබ වහන්සේ කියනවනම් ළඟ තිබිලා තියෙන මඩ ගොරුවක් විලක් මේ විලට උනත් මම බහිනවා. හොඳ ලස්සන වටිනා සිවුරක් අඳගෙන හිටියේ. පොඩි ආනුකරණ බලන්නත් එක බයින්නේ. අනේ බැස්සලු කර්මලක් කරනවා. ඉනවටක් යනකම් මඩේ වැහලා තියෙනවා. ආ දැන් ගොඩ එන්නේ කිව්වා. ඉතින් ඇවිල්ලා මඩ පියගෙන වාඩිනාට පස්සේ කිව්වලු විඥානේ අල්ලන හැටි. පොඩි ආම්තුරු අහනවලු දැන් මේ ලොකු මහාචාර්ය ආම්තුරුන්ගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ මේ මස්සෙද්දෙක් තලගොය කඹාගෙන දුවගෙන යනකොට ඒ තලගොයා දුවගෙන ගිහිල්ලා තිල්හයක් තියෙන හුඹහකට රින්ගන. උඹහට රිංගපුවාම මේ තලකොයා අල්ලා ගන්න ඕනේ නම් මස් අද්දා මොකද කරන්නේ? ඉතින් අර මහජෝ රජු හාමුදුරුවෝ වෞසුතයි කියලා කියනවා ඒක සාමාන්‍ය මස් අද්දාගේ ස්වරූපය තමයි හිල් පහක් වහලා. හොඳටම හිර වෙන්න වහලා හය වෙනි හිලෙන් දුක් පිඹිනවා. එතකොට ඇතුළේ ඉන්න සතාට එන්න බැරුව අපහසුටපත් වෙලා පණින්න බලනවා. පණින්න බලනකොට පහක් හිල් වලින් යන්න බැරි නිසා එන්නේ එළියට අනිවාර්යයෙන්ම අර දුම් පිපෙන හිලෙම එතකොට වැද්දට ඍෂිසේ ඒ සතා අල්ලගන්න. ආ එහෙමනම් ඔබ වහන්සේ මේ බිම් පට්ටල වල වාඩි වෙච්චාම ඔබ වහන්සේ උභහක් වාඩි තමයි. ඇස් දෙක කියලා කියන්නේ එක හිලක් කියලා හිතා ගන්න. කන කියලා කියන්නේ තව හිලක් කියලා හිතා ගන්න. නාසය කියලා කියන්නේ තව හිලක් කියලා හිතා ගන්න. දිව සහිත කට කියලා කියන්නේ තව හිලක් කියලා හිතා ගන්න. කයයි කියන ස්පර්ශ පහස කියලා තව හිලක් කියලා හිතා ගන්න. හිත කියන තව හිලක්. මෙන්න මේකෙන් ඇස් දෙක වෙන වහලා. සාධ්‍ය නැත්නකට යන්න. ගන්ධ සුවඳ ආග්‍රහණය කරන්න අභිරමණය කරන්න යන්න එපා. කටෙන් කතා කරන්නත් එපා රස බලන්න යන්නත් එපා. මේ රුඹහ වගේ තියෙන කයදියා හිත යොදලා හිත බාහිරට යොදලා නෙවෙයි ඇතුළට යොදලා බලන්න. මොකද වෙන්නේ කියලා. ඉතින් මේක තමයි ආනාපානසති භාවනාව පටන් ගන්නකොට උපදේශපන්ති තියෙන්නේ. විවේක ස්ථාන කියලා ඇත් දෙක වහගෙන සද්ද නැත්තම් ගිහිලා ගන්ධ රස විශේෂයේ ව්‍යාපෘත වෙන්නේ නැතුව කය හොඳට පටලව තැම්පත් කරලා හිත අන්තරාවර්තී කරගන්න මම දැන් මෙතන ඉන්නවයි කියලා ඉතින් මේ වෙලාවේ හිත ඊට හොහෙට දුවනවා නම් එහෙනම් මෙතන නෙවෙයි බාහිරවත් අන්තරාවර්ති නේ ඒ වගේම මෙතන ඉඳන් ගෙදර ගැන හරි වෙන ස්ථානයක් ගැන හෝ කල්පනා කර කර ඉන්නවනම් ඒත් හිත නන්නත්කාරයි. ඇත්තට විඥානේ රාජ වෙලා තියෙන විඥානේ කොට කරන්න ආමාන. ඒ වගේ මෙතන ඉඳගෙන මේ ඉස්සරහින් ඉඳගෙන ඉන්න කට්ටිය ගැන හිතනවා පස්සෙන් ඉඳ ගන්න කට්ටිය හිතනවනේ එයාටත් බෑ. විඥානේ ඇතුළට හරවන නිසා යම් කිසි වෙලාවක මේ තලකොය අල්ලන්න මම දැන් මෙතන කියලා හිත ඇතුළට මේ තමයි පටන් ගන්න මෙතනින් තමයි අපි විඥානය මේ ච විඥාන කාය කියන එක හයක් තිබුණ එක කාය ප්‍රසාදයට නැත්නම් කායानुපස්සනාවට පොට්ටබ්බේට කොටු කරගන්න. කොටු කරපුවාම මනෝවිඥානයත් කල්පනා කරනව නෙවෙයි අර කය දිහාවටම යෙදিলা පිට කෙනෙක් පිට තැනක දිහා බලා ඉන්නා වගේ මේ කය ඇතුළෙන්ම බලන ඉන්නකොට නිකන් මිශ්‍රේ පිරමීඩයක් අතුලට ගියා වගේ තේරෙනවා. එහෙම නැත්නම් හුබහක් වගේ මේක වාඩි වෙලා තියෙන හැටි තේරෙයි. ආනේ ඒක හොඳම පටන් ගන්නම තමයි විඥාණය අවබෝධ කරගන්න. එහෙම බලාගෙන ඉන්නකොට රූප පේන්නේ නැති වුණාට සමාට හිත රූප හදාන බල. සමහර විට Tamanta ආමන්ත්‍රය නොකලට පරිසර සාධකතියි. සමහර විට විඳ දරා ගන්න පුළුවන් වුණාට ඉන්නා බවට වේදනාවක් දැනෙනවා. ඒ අතරමැද ඉන්නා බවක් දැනෙනවා. ඉඳගෙන ඉන්නවා කියන එක. ඉතින් මේකෙදී ශබ්ද තිබුණු පළියට එව්වාදිගේ කල්පනා කරන්න යෑමේ අපි බාහිර සද්දයක් හෝ වේවා ඉතින් හදාගත්ත සද්දයක් හෝ වේවා එතකොට අර මේ සෝත විඥානයේ කියන தත්තර විඥානයේ කෙලස. නැත්තම් විඥානයේ හිලකින් පයින්. එහෙම නැත්තම් හිතින් බලලා හෝ පිටින් තියෙන රූපයක් නිසා හෝ රූප විශේෂ ව්‍යවෘත වුණොත් චක්කු විඥානයේ වශයෙන් හිත එළියට පයින්නවා තලගොය ඒ හිලෙන් එළියට පයින්. එහෙම නැතුව ගඳක් එහෙම නැත්තම් රසක් පිළිබඳව. මනසින් හෝ ඒ ප්‍රකෘති අධිදයක් පිළිබඳව හිත විහිදේ කියලා කියන්නේ තලගොය ඉදිරියයි. කයේම හිත පැවතුනා නම් තාම දුක් ගන්න පුළුවන්. දුක් ගන්න වගේ තමයි මෙනෙහි කරනවා. ඉන්නවා ඉන්නවා ඉන්නවා කියලා ඕනනම් මෙනෙහි කරනවා. එතකොට ඕන්න Tamanට වැටහෙනවා නම් ස්වභාවයෙන් මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා හුස්ම ටික ඉන්න බවට තියෙන අද්දුම නැතුවම බැරි ලංසුව තමයි කාය සංඛාරය තමයි මේ ආස්වාද ප්‍රස්වාස. එතකොට අපිට පුළුවන් මේ ඉන්නා බව ආස්වාද ප්‍රසවාසයෙන් ප්‍රතිස්ථාපනය කරන්න. ඉන්නවා වෙනුවට ආස්වාද ප්‍රසවාසය ගන්න. ඒත් මේ ආස්වාද ප්‍රසවාසයේ විසින්ම ඉදිරිපත් වෙලා පෙළඹිලා එළඹිලා ආප නිසා එක ගන්න. එතකොට හිත තියෙන්නේ කාය විඥානෙ මත. කාය මතමයි. මම දැන් මෙතන කියන පදනම. මේකේ බලාගෙන ඉන්නකොට අපි මේ කය කියන එකට හිත ගන්නත් මම දැන් මෙතන කියන එකට ගන්නත් මුළු ලෝකෙම පරිත්‍යාග කිරීමේ දාන චේතනාවක් තියෙන්න ඕනේ නේ අඩු ගන්න චිත්තක්ෂණයකට හරි නැත්තම් කවදාකවත් මෙතන ගන්න බෑ. බාහිර මොනවා හරි පිළිබඳ ලෝභකමක් තරහවක් හිතේ තියෙනවනම් කයට ඉන්නේ නැහැ හිත. ඒ නිසා ලෝකේ පත්‍යාග කළා තමයි අපි කයට ගන්න. ඊට පස්සේ මේ ආසව ප්‍රසවාස කරනකොට තේරෙයි අපි මේ ආසව ප්‍රසවාස කටයුතු සිද්ධ වෙන්නේ උඩුකයේ ඒ නිසා අපිට හිමීට යටිකය පරිත්‍යාග කරන්න පුළුවන්. දීලා දාන්න පුළුවන් පටිනිසග්ගේ චාග පටිනිසග්ග මුත්‍ය අනාලය කියන විදිහට යටිකය පිළිබඳ අනාලයක් ත්‍යාගවන්තකම පරිත්‍යාග ගතියක් අතහැර දැමීමක් කරන්න. කරනකොට උඩුකය. කය උඩුකය තමයි සක්‍රිය බවට පත් ඊට පස්සේ ඒ උඩුකයේ හුස්ම යනකොට එනකොට වැඩියෙන්ම තර වෙන තැන වැඩියෙන්ම හැපෙන තැන කොතනද කියලා බැලුවොත් ආශ්වාස ප්‍රශ්වාසී මේ සමහරකට මේ නාස්කාර්ය හෝ උඩුතලයේ වෙන්න පුළුවන් තව සමහරකට උදරේ පිම්බීම හැකිලිම වශයෙන් වෙන්න පුළුවන් කොහේ කෙරුවත් මේ වායෝ පොට්ටම්බ ධාතුව ස්පර්ශ කරන තැන ඇල්ලුවොත් මුළු කය වෙනුවට අන්න එතන හිත යොදාගන්න නැත්නම් කාය ප්‍රසාදය කය උපය කියන එක මුළු කය පුරා පැතිලා තිනට වැඩිය නාසිකාග්‍රයට හෝ උඩුතලට හෝ ගත්තා කියලා කියන්නේ. එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම වගේ එකතැනට ගත්තා කියලා කියන්නේ මේ ඒකාග්‍ර කිරීමේ වැඩ පිළිවෙලක් අපි මේ අනුග්‍රහ කරනවා. ඒක කවදාකවත් අමෝරාවේ කරන්න එපා. කවදාකවත් පූර්ණික මොඩලින් කරන්න එපා. වෙන්න අරින්නයි ඕන. එමීට එමීට එමීට එමීට හරියට එහෙම ආස්වාස් ප්‍රසවාසයට දුවට පස්සේ නාසිකාග්‍රය හෝ උඩුතල එනතම් උදරේ පිම්බීම හැකිලිම තව සමහරෙකුට පපු ප්‍රදේශේ වේන්න පුළුවන්. උගුරේ පැවටෙනවා. තමයි නාසය ඇතුලේ නැම්මේ හැටෙනවා. කොහේ වුණත් එක තැනකට ගත්තොත් අර තලගෝයා දැන් එළියට පනින්න මෙතනින් බව දන්නවා. එතනටම පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්. ආනිම බලන ඉන්නකොට දැන් අපිට තේරෙන්නේ වායෝ පොට්ටබ ධාතුව කාය ප්‍රසාදේ පිරිමැදෙන හැටි. මේ පිරිමැදීම නිසා විපස්සනා යෝගාවචරයක් නම් මම ඒක අවධාරණයෙන් කියනවා මොකද මේක සමථ යෝගාවචරයෙන් සමහරලාට වෙනමම විස්තර කරලා දෙන්න වෙන නිසා විපස්සනා යෝගාවචරයක් නම් මේ හුස්මේ වැඩිම කියලා මේ කියන හුස්ම සතිය ආසව ප්‍රසවාසයේ සතිය පැතිකඩ තුනකින් පේටිට තියෙනවා එකක් තමයි උඩුකය වශයෙන් ඉස්සලම අපිට දැනෙච්ච හුස්ම නිකන් ඉහළට පහළට ගතිය මයිනමක් අදින්න වගේ එහාට යනවා මෙහාට යනවා. ඊට පස්සේ ඒක හොඳට ඒකාග්‍ර වෙනකොට තමයි ඒක වදින තැන වම්නාස්පුඩු වේද, දකුණාස්පුඩු වේද, උඩුතොලේද නැත්තම් ගන්නකොට වම්නාස්පුඩු, හෙලනකොට දකුණාස්පුඩු වශයෙන් ඒ කාය ස්පර්ශය නැත්තම් කාය ප්‍රසාදය විශේෂණය වෙන්නේ කොතනද කියලා බලන එක මේ විඥානීයේ තියෙන විශිෂ්ට ගතියක් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇතුල් වෙන හුස්ම ඒ නාස්පුඩු යාග වදිනකොට පිට වෙන හුස්ම ඒ නාස්පුඩු යාගම හෝ අනික් නාස්පුඩු යාගව වදිනකොට දෙකේ යම් කිසි වෙනසක් තියෙනවා කියන එකත් විඥානයේ අත්‍යන්ත වශයෙන් ක්‍රියාත්මක වෙනකොට පමණක් දැකිය හැකි ලක්ෂණ. ඒ නිසා හුස්මට යහට මට හුස්මට ඒ වෙලාවේදී ආරම්භණය කියලා කියනවා. වදින තැනට ద్వාරය කියලා කියනවා. සෝත කාය ద్వාරය. ඒ ආරම්භණය ඇවිල්ලා ඒ ద్వාරේ වදිනකොට ඇතුල් වෙනකොට වැඩිම සහ පිට වෙනකොට වැඩිම වශයෙන් වෙන්කොට හඳුනා ගැනීමට කියනවා තදුවපන්නේ නැත්නම් තජ්ජා පඤ්ඤති නැත්නම් ස්වභාව ලක්ෂණ. ඉතින් මේ ස්වභාව ලක්ෂණ දැක්කා නම් දැන් අපිට හිතන්න පුළුවන් ඔබ ඇතුළේ මේකට දුම් වදිනවා. විඥාණයට දුම් වදින්න පටන් අරගත්තා. ඒ නිසා බලන බලන හුස්මක් පාසා එක්කෝ මේක ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි හිතවිලක් නෙවෙයි වේදනාවක් නෙවෙයි කියලා පිරිසුදුකම තියෙනවා. එහෙම නැත්නම් ඒක ඉද්දෙන ගතිය නාස්කාර්කය හෝ අනාස්කාර්කය හෝ දකුණාස්කාර්කය හෝ මුතුලේ ඉද්දෙන ගතිය. ගැටෙන ගතිය. පිරිමදින ගතිය. පැටෙන්නේ. එතකොට මේ ඉද්දෙන පැද්දෙන ගැටෙන ගතිය වැටෙන්නේ සීතලක් කුණුසුමක් කම්පන ගතියක් චංචල ගතියක් වශයෙන්. ආන්න මේ තුنين එකක් අහු වෙනවා නම් යෝගාවචරය පැහැදිලිවම චිත්තක්ෂණේ චිත්තක්ෂණ සතියවත්. චිත්තක්ෂණේ චිත්තක්ෂණයට සමාධියවත්. චිත්තක්ෂණේ චිත්තක්ෂණයට භාවනා දිනේ. මේ වෙලාවේ ශබ්ද ඇහුනට වේදනා දැනුනට හිතවිලි ආවට එව්වා පිළිබඳව ව්‍යාවෘත වෙන්න ඕනේ නම් පුළුවන්. නමුත් මේ ශබ්ද Tamanට නෙවෙයි නම් කතා කරන්නේ. ඒ වේදනා දැරිය හැකිනම් ඒ හිතවිලි අයාල යන හිත විදන් දුවා පිළිබඳ ව්‍යාපෘත වෙන්නේ නැතුව මේ ద్వාරේ හෝ ආරම්භණේ හෝ තදුපන්නේ හිත පවත්නකොට එnde එnde එnde එnde එnde වෙන්නේ මොකද්ද මේ විඥාණයට ආහාර නැතුව විඥාණයට ආහාර වෙන්නේ නාම රූප දෙකම තමයි ඒ මොකද බලාන ඉන්නකොට ඉන්නකොට ඕනම දෙයක් මේ ලෝකේ එකම දෙයක් දිහා බොහෝ වෙලා බලාගෙනකොට ඒකේ තියෙන විචිත්‍රත්වය අඩුයි විචිත්තත්වය වැඩි වෙන්න වැඩි වෙන තමයි විඥානේ දරුදාලා වියදලා වැඩි. ඒ විඥානයේ තර මුගතියට මුගතියට නෙවෙයි තලගොඩට දුම්මදින කොට වගේ වසන්ත බැරි තත්වයකටපත් වෙනවා. දිගටම දුම් ගන්න. එක්කෝ අතුලින් පිට වෙන හුස්ම. එහෙනත හැපෙන තැන. එහෙම නැත්නම් හුස්ම සිල් ගති. බල බල ඉඳ ඉඳ ඉඳ ඉඳ අරමුණ සංසිඳෙන්න සංසිඳෙන්න අරමුණේ තියෙන නාම රූප ධර්මයන් සිව් වෙන්න වෙන්න සූක්ෂම වෙන්න වෙන්න විඥානයේ හරියට අර උඹ හැතුළු කොටු වෙච්ච තලකොයා වාගේ වසන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එතකොට සමහරලාට හීඩාඩි දානවා, බය හිතෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා, භාවනා වැරදුණයි කියලා හිතනවා, සතිය නැතුණයි කියලා හිතනවා, සමාධි නැතුණයි කියලා හිතනවා. නානා ප්‍රක්‍රමයට වංචනික ධර්ම වැඩ කරනවා. සමහර වංචනික කියලා හිතන්නේ ඇත්තටම මේ බාධක ධර්ම වශයෙන් පේන. මේර ඇතුලේ ඉන්න තරගාට ඉන්න බැරි ගතිය තමයි. ආන්නේ මේ ඉඳලා ඉඳලා ඉඳලා ඒ දිගටම දුම් ගහමින් වැඩ කටයුතු කරන ගියොත් ඒ Tamanට වෙන්නේ භාවනාවේදී ආශ්‍රත් ප්‍රසවාසයේ ගොරෝසු අවස්ථාවෙන් සිව්ම අවස්ථාවටපත් වෙනවා. සිව්ම අවස්ථාවේ අති සූක්ෂම තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ ලාදී ඇත්තටම තද බල සාද්ද, තද බල වේදනා, තද බල හිතවිලි ආවොත් මේක ඇත්තටම බාධා වෙනවා. මේ ධර්ම දේශනාවේ ගල්ම සඳහා මම එහෙම දේවල් ගෙවම් කරමින් මගාරමින් මේ යන්නේ. එහෙම දේවල් නැති නිසා නෙවෙයි. එහෙම දේවල් එනකොට අපි දැනගන්න ඕනේ ඒ ශබ්ද නැති වෙනකන් ඉඳලා ආයසරයක් ආධුනිකෙක් වාගේ කායට හිත යොදලා කුඩු කායට හිත අරගෙන නාස්කාග්‍රයට ගෙනල්ලා ආයසර කනපානේ පැතිකඩ තුنين එකක් හෝ බලාගෙන යනවා. අන්නේ බලාන බලාන බලාන බලාන යනකොට මේ විඥානීය තැනකට එනවා කාය විඥානේ තමයි මේ වෙලාවේ ආරම්භ වෙලා තියෙන්නේ කාය විඥානේ ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා නොදැනෙන තත්ත්වයට හැපෙන තැන වැටෙන්නෙත් නෑ හුස්ම වැටෙන්නෙත් නෑ වෙනස වැටෙන්නෙත් නෑ අන්තිම එක පේන්නේ වැටෙන්නේ නෑ කියන එක විදිහට විදිහටමවට පේනවා නොවැටෙහිම් නෙවෙයි මෙතන වෙන්නේ විචිත්‍රත්වය නැති යමයි හිතේ එහෙම නැත්නම් ඒ ආස්වාද ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ නැති වුණාට පොදු ලක්ෂණ ඉතුරුයි මෙන්න මේකට යෝගාවචරය හිත කලබල කරගන්න නැතුව මම මැරිලා නැහැ නේ තාම මට සීන තියලා නැහැ නේ තාම මට සී මුර්ජා වෙලා නැහැ නේ තාම කියලා ඒකෙම පවත්න්න පුළුවන් මේ විඥානයේ අර උපක්ලේශ සහිත මතු පිට විඥානින්ද විඥානයේ ඇතුළට කිඳා බහින තත්ත්වයකට එනවා. මේකට මම වචනයක් පාවිච්චි කරනවා ඒ මතු පිට ව්‍යාවෘත විඥානයේ ඉන්ද්‍රිය බද්ධ විඥාන. රූප බලන්න ආසාව තියෙනවා, සද්ධාන්ට ආසාව තියෙනවා, ගන්ධ රස බලන්න ආසාව තියෙනවා. හුස්මේ උනත් ගොරෝසු එක දකින්න ආසාව තියෙනවා, සංසිඳනකොට අපහසුවකට නුරුස්නා තත්ත්වයකටපත් වෙනවා. මෙන්න මේ නුරුස්නා තත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ විඥානයේ දැපණේ වැටීම. විඥානයේ එකීකරු කරගැනීම. ශික්ෂණය කරගැනීමක් කියලා දන්නවනම් ඒක දිගටම සතිය සමාධිය පවත්වාගෙන යනකොට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ස්වરૂපේ නැති විඥානයක් අපිට හම්බ මේකට මම සමහර ලාට පාච් කර අනිජ්‍ය ප්‍රතිබද්ධ විඥානය කියලා. ඒකට මේ සමහරු කැමති නැහැ මොකද එහෙම දේවල් පොත්වල කතා නැති නිසා මේ අමතර වචන දාලා මේ ත්‍රිපිටකේ නැති වචන පාවිච්චි කරනවා. අනින්ද්‍රිය ප්‍රතිබද්ධම නෙවෙයි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානීය කෙන්චි වෙන ගතියක් කෙට්ටු වෙන ගතියක් පුංචි වෙන ගතියක් දියාර වෙන ගතියක් තුනී වෙන ගතියක් එහෙම එනකොට හරි ලස්සන වැඩක් වෙනවා මේ ඉන්ද්‍රිය බද්ධ විඥානය තමයි භාෂාව වචන තියෙන කතා කරන්න පුළුවන් ගතිය තියෙන විස්තර කරන්න පුළුවන් ගතිය මේ අනින්ද්‍රිය ප්‍රතිපද වේගන එnde එnde එnde එnde තමන් අත්විඳින දේ කාටවත් කියා ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා ඒ වගේම දැන් ආස්වාස් ප්‍රසවාසයත් ගෙවිලා තුනී වෙලා මේ යනකොට දැන් මේ තමයි මේක අත්විඳින්නේ ඇහෙන් දකින්න රූපයක් විදියට නැත්නම් රූපයක් දකින්න ඇහැ විදියටද කනින්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද හිතෙන්ද කියලා බැලුවොත් ඒ එකකින්වත් නෑ. ඒ අත්‍යකීම මේ මලු හයෙන් එකටවත් ගන්න බෑ. මේ නිසා තමයි අපි හිඳාඩිලා. මේ නිසා තමයි අපිට නිරුස්නා ගතියක් එන්නේ. තනි වුණා, පාළු වුණා, කොටු වුණා වාගේ, ගන් රහෙන් එලවලා දැම්මා වාගේ අසරණ ගතියක්, පාළු ගතියක් එනවා. මේක හොඳම ලක්ෂණයක් තමයි මේ විඥානේ කෙට්ටු වෙන බවට. විඥාණයට ආහාර නැති වෙන බවට. විඥානේ කීකරු වෙන ගතියට. පළඟු ආණ්ඩු මට්ටු වෙන ගතියට. ඉතින් මේක වෙනකොට ওই විඥානයේ කීකරු කර ගැනීම පිළිබඳ අපි ගියාට සක්කාය දිට්ඨිය ණයාගේ පෙනේ කපන පෙන හතක් එන්න වගේ එයා දහංගට දාන. දහංගට දාලා නානා විදියට බය කරනවා. බය කරලා කියනවා ඕක පැටිලා. වැරදිලා ඕක ඉස්සරහට යන්න එපා. කොහාට යනවද දන්නේ ඔය පිස්සු හැදෙන්නයි හදන්නේ. නැත්තම් අංශභාග හැදෙන්නයි හදන්නේ. නැත්තම් කොර වෙන්නයි ඔය යන්නේ. හිරි වැටෙන්නයි යන්නේ කියලා පුදුමාකාර විදියට බයයි. ඒ බය ඇති කරන එක දැනගෙන ගියොත් මේ විඥානයේ තියෙන ෂටභාවය විඥානයේ තියෙන මායාකාරී බව ඒක මේ සක්කාය දිට්ඨියක් වශයෙන් ආත්ම දෘෂ්ටියක් වශයෙන් මම මේ අවශ්‍යයෙන් පැනනගෙන හැටි බලනකොට මේ විඥානයේ තියෙන බංකොලොත්කම පුස් බව ගම් කොම්බේ විතරක් තියෙන බව බුදුරජාන් වහන්සේගේ හරි න්‍යාය යොදනකොට අනිවාර්යයෙන්ම මිනිසයා බය වෙන බව දහංගට දාන බව තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා සත්පුරුෂයෙක් උන්නම් එතන සතුටකුත් ඇති වෙනවා. මම මෙච්චර කල් මේක බයෙන් සැකෙන් බැලුවා අද නම් බයක් සැකක් නැහැ. මම දන්නවා මේ බේත දැම්මොත් මේ මේ මන්ත්‍රෙ මැතුරොත් යකක් පරලනවා. කපුව පරවයි. මේ බේත දැම්මොත් අහන. ආන්න එහෙම ඒ විඥානයේ බාහිරවත්ටි ස්වරූපේ නැතුව ඇතුළට නැමෙන ගතියට යනකොට පේන්නේ ජීවිතේ පාලනයෙන් තොර වෙනවා. භාවනා පාලනයෙන් තොර වෙනවා. එහෙම නැත්නම් කියා ගන්න පුළුවන් දේ කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එහෙම නැත්නම් කරන්න දෙයක් නැන් Tamanට ඉතුරුලා නැහැ. ඔහේ කරන දෙයකට එහි කියලා ඉන්න එකයි සිද්ධ වෙන්නේ. එන්න මෙතෙන්ද යනකොට ඒ යෝගාවචර පේනවා නාම රූප කියලා අපි තේරුම් බේරුම් කරගත්ත නම් දෙකක්. අපි රූප කියලා වායෝ කොටබ ධාතු ගන්න. ඒක ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කිරීම අපි නාමය කියලා ගත්තොත් මෙතෙන්දි මෙනෙහි කරන්න බැරුව. මොකද ආස්වාද ප්‍රසවාස වෙන් කළ දැනගන්න බැරුව. ඒ ඒ ඒ ලේබල් එක එල්ලන්න කොක්කක් නැහැ. කොකත් හලාගෙන. හැලෙන. මෙනෙහි කිරීමත් කරගන්න බැහැ. එනිසායේ නාම රූප දෙක සංසිඳන ස්වභාවය. ගෙවි යන ස්වરૂපේ යනකොට ඒහා සාපේක්ෂව විඥාණයට වසන්න බැරි තත්ත්වයකටපත්. එතකොට තමයි ඇත්ත එක ඇරලා බලන්න හිතේ. එතකොට තමයි හයිය හුස්ම ගන්න හිතේ. එහෙම නැත්තම් මේකේ මග ඇර යාමක් විදිහට හිත නිඳනවා. මෙව අපි දැනගන්න ඕනේ අන්ත දෙක කියලා. හරියට එහෙම වෙන්න දෙන තු අවදි භාවයෙන් ගමන් කෙරුවොත් මේ හිරි වටාගත්ත විඥානේ මේ දැපෙන තමාගත්ත විඥානේ ආණ්ඩු මට්ටු කරගත්ත විඥානේ ආම්බාම් කරගත්ත විඥානේ පැය දෙක තුන වගේ එක දිගට පවත්වන්න ගියොත් දිගටම විඥානෙට ආහාර නැත්පත්පත් එතකොට එයා ඇතුලෙන් ඇතුලට ඇතුලෙන් ඇතුලට අර බාහිරවත්ති වෙනවා වෙනකොට ඇතුලට නැමෙන්න පටන් එතකොට රූප ධර්ම පිළිබඳ අපේක්ෂාවක් නැහැ. සමහර විතක මෙන්න මෙවැනි තත්ත්වයන් අර්ථදී හිත ඇතුලේ තියාගෙන හිටපු පැරණි දේවල් රූපාකාරයේ ශබ්දාකාරයෙන්, ගන්ධාකාරයෙන්, රසාකාරයෙන් හිතවිලි වශයෙන් පේන පටන් ගන්නවා. පරණ වෙච්ච සිද්ධි මේ දැන් වුණා වාගේ වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම කටහඬවල ඉස්සර අහලා තිබුණ එකක් හෝ දරුගාම්භීර දේවල් එනතන කමකට නැත් දේවල් හොඳටම අංග ප්‍රත්‍යංග සහිතව ඇහෙන්න පටන් ගන්නවා. සමහරුන්ට මේලාදී ගඳ සුවඳ જાති වැඩේ. සමහරුන්ට රස જાති වැඩේ. සමහරට කයේ නැලවිලි පැද්දිලි පහසවල් වැඩේ. සමහරවිට තාම ගැඹුරු ධර්ම කොටාස වැටෙනවා. සමහරවිට ඊටාම ආහාර Tamanට නොගැලෙනුනට මේ පහත් හිතවිලි එන්න පටන් ගන්නවා. මේ කොයි එකාවත් මෙවුවා ඇතුලෙන් පිටතට වගුරුවන දේවල් මිස පිටතින් ඇතුලට එන දේවල් නෙවෙයි කියන එක දැනගත්තොත් මේක සුවසේවාවක් කියලා පිළිගන්නවා. කයේ තිබුණ ඇඟේ හිතේ තිබුණ පිස්සු අඩු වේගන යන වෙලාව. කයේ තියෙන රෝග දුර්වල වේගන යන වෙලාව. ඉතින් ඒක වෙන්න වෙන්න වෙන්න වෙන්න විඥානයේ තියෙන ඇතුළත තියෙන අර ප්‍රභාස්වර ගතියට ඉඩ ලැබෙනවා උපක්ලේශ ඔක්කොම දුරවන් වෙනවා ආදියට පොළවේ මුත්ත ගලන දිය බුබුලකට කොච්චර කුණු දැම්මත් ඒ දිය බුබුලෙන් එන කුණු දිය බුබුලෙන් එන වතුර කුණු ඔක්කොම විස කරගෙන දිය බුබුල මත කරනවා ඉතින් හරියට යෝගාවචරය සූර වෙන්න ඕනේ මේවා කොයි එකක් පිටින් ඇතුළට දෙන දේවල්ද කොයි එකක් ඇතුළෙන් පිටත යන දේවල්ද කියලා බැලුවොත් හිත වැටිලා තියෙන අරමුණ ඇතුළට නම් ඒ වෙලාවේ පේන දේවල් ගොඩාක් ඇතුලේ තිබුණ කුරු පිටු. හිත හිරි වැටිලා තියෙන අරමුණෙන් පිටපැනලා නම් පිටින් ශබ්ද ඇහෙනකින් වේදනාව වැඩි දැනෙනකින් කරදර එනවා. මේ දෙක දෙකසරත් තුන්සරක් කරනකොට යෝගාවකට අල්ලා ගන්න පුළුවන් හොඳ දුරු මිදිස් කන මොලයක් තියෙන යෝගාවකට. ආදීම කළා මේ විඥානයේ දිගට ගෙවාන ගෙවාන යනකොට ඒක ගෙවා දමන ස්වරූපේ විඥානීය නිරුද්ධ වී යන හැටි සම්පූර්ණම නෙවෙයි සම්පූර්ණ අනිත්‍ය ප්‍රතිපද විඥානය නෙවෙයි සම්පූර්ණ නිරුද්ධ නෙවෙයි තුනී වෙලා කිට්ටු වෙලා කෙන්චි වෙලා එnde එnde එnde එnde දුර්වල වේගන යන හැටි හොඳට දැක්කා. ඒක දකින්නකොට දකින්නකොට දකින්නකොට ඒක පිළිබඳව పూర్ව ලෑස්තිකින් ගියොත් තමයි තේරෙනවා සැක උපදවන්නේ නැතුව නිින්දකට වැටෙන්න දෙන්නේ නැතුව බය උපදවන්නේ නැතුව ඉඳ ගියොත් පුදුමාකාර ශාසනික සම්පatti කරගතියක් ඇඟටත් තියෙනවා කායටත් තියෙනවා මේක තමයි හරි පාර කියලා දිගින් දිගට දිගින් දිගට යන්න යන්න යන්න යන්න යෝගාචරය භාවනා කරනවා වෙනුවට කෙරෙන භාවනාවක් කොයි එක ඇති වුණත් සද්ධාව ඇති වුණා සද්ධාව නැති වුණා මේ ඇතුලේ තියෙන මේ විඥානීය දැනගැනීමට කිසි බාධාවක් ශ්‍රද්ධාව ඇතිකොට ඇති බව දන්නවා නැතිකොට නැති බව දන්නවා. වීරිය ඇතිකොට ඇති බව දන්නවා නැතිකොට නැති බව දන්නවා. ප්‍රඥා සතිය තියෙනකොට තියෙනවා දන්නවා නැත්නම් නැති බව දන්නවා. සමාධිය තියෙනවා තියෙන බව දන්නවා නැත්නම් නැති බව දන්නවා. ප්‍රඥාව තියෙනවා තියෙනවා තියෙන බව දන්නවා නැත්නම් නැති බව දන්නා විදිහට මේ සෑම දෙයක්ම තිබුණට එව්වා ආවා ගියා වුණාට මේ අවබෝධ කරන විඥානෙට ඒකෙන් බලපෑමක් ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි වේදිකාවක් කුලියට අරගෙන නැත්නම් කුලියට දීලා ඒක උඩ සෝකාන්ත ජවනිකාවක් වේදිකගත කරනවා කියලා වේදිකාගත කරනවා කියලා හෝ සුඛාන්ත ජවනිකාවක් වේදිකාගත කරනවා කියලා වේදිකාවට ප්‍රශ්නයක් නැහැ. මේ වේදිකාව තියෙන සුඛාන්තය සඳහා පමණයි කියලා වේදිකාව වර්ග කරන්නේ. නැත්නම් දුක්ඛාන්ත සඳහා පමණයි කියලා. ඒකට තියෙන මේ ඇතුලේ තියෙන විඥාණයට මේ කෙලේශක් හෝ වේවා කුසලයක් හෝ වේවා හොඳ පැත්ත හෝ වේවා නරක පැත්ත හෝ දැනගන්න පුළුවන් නම් දැනගන්නා බමණින් හිත නිදහස්. දැනගෙනත් ඕනම් කලබල වෙන්න පුළුවන් කලබල වෙන්නේ ප්‍රත්‍යක්ෂණය කියලා කියනවා. කලබල වෙන්නේ නැති කෙනාට ආර්ය විනී ශික්ෂණය වෙන කෙනයි කියලා. ආන්නේ විදිහට යන්න යන්න යන්න යන්න විඥානේ මේ නාම රූපයන්ගේ සංසිතීම ඇති වෙන්න ඇති වෙන්න වේදනා අඩු වෙනවා සංඥා අඩු වෙනවා සංස්කාර අඩු වෙනවා නැත්නම් අඩු කරනා විදිහේ ශික්ෂණයක යන්න යන්න යන්න තියෙනවා මේ කොච්චර නාඩ ගන්න නැතුවත් මේ මැද තියෙන විඥාණයට බලපෑමක් නැහැ. අපි හිත සලා ගන්න කියන සැක උපදවා ගන්නවා කියන මේ නීවරණ ධර්මයේ අමෝරාවෙන් දාගත්තේ නැත්තම්. ඒක නිසා එහෙම තුනී කරගෙන කරගෙන කරගෙන කරගෙන යන්න තමයි තේරෙනවා මේ බව මේ විඥානයේ තියෙන මේ අඩියම තියෙන දෙයකට නොසලන බව පුංචි කාලේ පටන් අද දක්වාම එක විදිහට තිබිලා තියෙනවා. ඒක කිසිසේත්ම අලුතෙන් ආප එකක් නෙවෙයි. ඒක භාවනා කරලා ආපෙකුත් නෙවෙයි. මේක තිබුණට මේ කෙලෙස් එක්කම දඟලන ගතිය, කෙලෙස් මැගේ දාගන්න ගතිය, කෙලෙස් ගැනම කතා කරන ගතිය, ඒ පෘථග්ජන ගතිය, ඒ පාහර ගතිය නිසා ඒ විඥානේ කෙලසිච්ච ගතියත් විතර කල්පනා කරගෙන නමුත් මේක මේ මැද තියෙන මදේ, මේ ගොබේ සදාකාලිකව මනුෂ්‍යත්වක තිබෙනවා. කවදාකවත් මිනිස්සු ඒක අවබෝධ කරගෙන හෝ ඒක අඳුරගෙන නැහැ. ඒක අඳුරගෙන තියෙන කෙලස් ටික තමයි. මේ විතරක් නෙමෙයි අපිට හම්බෙන ඉස්සර හම්බෙන මිනිස්යාගේ අපි දකින්න කෙලස් ටික විතරයි. ඒ අපේ තියෙන කුප්ප ගතිය. අසත්පුරුෂ ගතිය. එහෙම නැත්නම් මිත්‍රශීලී නැති ගතිය. යම් දවසක යම් කිසි කෙනෙක් මෙන්න මේ தත්ත්වෙට ගියා නම් ඒ මනස කවදාකවත් ඊට පස්සේ මොන්න තරම් පහත්තරක් කරත් මිනිස්සෙකින් බැනලා දොස් කියලා පවුරව ගන්න. එයා දන්නවා මේ මනසට ඕන වෙලාවක අවබෝධ කෙරුවොත් මේක විදිහ හොඳ තත්ත්වයකට එන්නේ. මනුස්සකමට හානියක් වෙන්නේ නැහැ මොන කෙලෙසක් වුණා. නැත්නම් බුදුජානක කවදාකවත් අඟුලිමාල ගාවට යන්නේ නැහැ. නැත්නම් බුදුජානන්සේ ඒ දුර්දාන්ත කිසි කෙනෙක් තමනේ කරන්න යන උන්වහන්සේ දන්නවා. ඒ ටික සියරම පිට තියෙන පුංචි තුනී සීවියක තියෙන. අපි ඒක අදාහගත්තොත් ඒ මනුස්සයාගේ නරකම තමයි අපලක. මේ මාසෙක තියෙන ඒ ආත්පසින් බැඳිච්ච ගැලිච්ච ඒ කච්චල් ටික විතරයි පේන්නේ. නමුත් මේක විනිවිදින එක තමයි විපස්සනා කියලා. අරහ බලන එක තමයි විපස්සනා කියලා කියන්නේ. ඉතින් අපේ හිත කොච්චර දුර්වලද කියනවනම් ඒ තුනී කෙලස් තත්ත්වය, ඒ තුනී කච්චල් තත්ත්වය විනිවිදින්න බෑ. විනිවිදතර පස්සේ නම් තියෙන දඹරත්තම තමයි. මේක බොහොම ලස්සනට විතර වෙනවා ඔය මේ සීරි වාණිජික ජාතික කතාවේ ඒ ආච්චම තමන්ගේ මිනිබිරියට වලු වරන් දෙන්න අර දැලි බැඳිච්ච තලියක් ගෙනල්ලා ඉස්සල්ලාම වෙන කක්ෂපුටට දෙනවා. කක්ෂපුට ඉදිකට්ටක් කරන පහුරු ගන්නට පැහැදිලිවම දැනගන්න එක දඹරත් කරනවා කියලා. මත එහෙම කිව්වොත් මේ ආච්චම මේ හෙට්ටු කරන නිසා කිව්වා අයියෝ මේ පරණ මේ ලෝකට තලියක් මේකට වලු දෙන්න බෑ මේ වය මං ගමන කියලා එනකොට කැඩිච්ච වලු තිබුණොත් මං දෙන්නම් ඒත් මට මේ තලිය තිබුණත් එකයි නැත්ත් එකයි කියලා අර සම්පූර්ණ පාචල් කරලා අර දරුවත් අනර්ධි අත්තම්මා අනේ දරුවා මේ පොඩි කාණ්ඩනවල බැලලා දීපන්කො බෑ බෑ දෙන්න බෑ මේ මම මේ බිස්නස් පටන් ගත්තම උදේ පාන්දර මුලිච්ච වෙන්න බෑ මුස්පෙන්ච් දෙවල් එක කියලා ගමල ගා ගියා ඊට පස්සේ ශේරි මානජාව ආවට පස්සේ රාම්මයි බලාපොරොත්තු සූම් කරගෙන ඒතර දරුවා අඬන නිසා දැන් දෙවෙනි මනුස්සයත් ඇවිල්ලා මේ දරුවා අවශ්‍ය කිව්වා අනේ පුතේ මෙන්න මේ දරුවා බේරන්න ඕන මට මිනිබිරි මෙන්න මේච්චරමයි gedetta සංකේත තියෙන්නේ මේ මේ වැටෙන වලව්වක් ඔය පරණ වෙච්ච හත්ත පරම්පරා හත යනකොට වලව් වැටෙනවා කියලා කියනවා වැටෙනකොට තියෙන ඔය තඹක බේලා දේවල් විතර තියෙන බඩු මුට්ටු විකුණා කරන තමයි කන්නේ මේ අත්තමටත් ඒකයි වෙලා තියෙන්නේ අත්තම දන්නෙත් නෑ මේක තඹ කියලා මේ රත්තරන් බව ඒ සීරිවාංජියක අරගෙන ඉවරලා තට්ටු කරලා පූර්ණ කොටම බුදු අම්මේ අම්මේ මේකට සල්ලි දෙන්න මයි ළඟ මයි પરම්පරාවක් නැහැ. මේක මෙහෙම පිටින් කුඩු බැඳලා තියෙනවා මේක තනි රත්තරන් අනේ බලාපන් පුතේ අර ඉස්සලා ආපු මිනිස්සයා කියාපු දේ මිනිස්සෙක් මේක නිකන් තබක් කියලා මේකට මේ කැඩිච්ච වලක්වත් දෙන්න බෑ කියලා කියලා ඉතින් අම්මා අර්මනකට සාපකනිකව උඹට කැමැති නම් මේක අරගෙන මට වලලු දෙකක් දෙන්න. ඊට පස්සේ මේ වලලු පෙට්ටියම තියාගන්න. ඒ වුණත් මං අම්මට නැහැ. මට මේක දෙන්න. දීලා යන ගමන් යනකොටම කටින්ගේ කක්ෂපුට තේරෙනවා දැන් කවුරු හරිලා තට්ටු කිරුවොත් එimhe අර වළඳට මිනිහා වටින් පිටින් වෙලඳන් කරන ආයෙ කොහටද දුවගෙන ආවා ගෙදෙට්ට එල්ල බලනකොට අම්මට කිව්වා ආ ඔන්න අර අර පන්න තමක් ගන්න මම ওই කැලි වලට දිනනවා අනේ ඵලයයි යන්න උඹ මේ ඇවිල්ලා තබක්ක කියලා කියන එක දඹ රත් කරන කරපස්චාව පුතා ඒක අරගෙන ගියා මට මේ බලපන් බල්ලු පෙට්ටියම දීලා ගියා කියනකොටම මනුෂයාගේ ඒ කියන්නේ heart attack කියන එකයි දැන් කාලේ කියනවනේ ලේ එන්න පටන් ගත්ත කටේ කොයි අතරද ගියේ කිව්වා ආන මේ දොළදියා මේ ගඟ දිහාට ගියේ කියලා යනකොට එහාට යනවා ගඟ පාරුයි. කෑ ගහලා තියෙනවා මෙහා පැත්තන තොටියට මෙහෙට ගන්නේ. ඉතින් මේ තඹක්ක භාජනය කියලා හිතාන තමයි සීරි වාණිජ බලන්න උගේ තියෙන කක්ෂපුට ගතිය. මේක හතරම දකින්නේ බොස්තන් වාසිය විතරයි. ඒ නිසා අපි කවුරුත් එක්ක වැඩ කරනකොට එනතර අපේ හිතේ කෙලෙසයක් මතුවෙච්ච වෙලාවක ඒ පිටින් ගොජ දානයේ කුණු තට්ටුව දිහා බලලා ඒක ඇතුලේ තියෙන දඹරත්න දැක්කේ නැත්නම් අපි අර පොඩි දරුවන් විතරම අඬවනවා වගේ කැලිච්ච වලු දෙකට හේතු කරනවා වගේ අච්චර වටිනා බුදුහාමුදුරු කියපු පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං කියාව එක උපක්ලේශ වලට අපි හේතු කරනවා. දවස් පුරාවට කරන්නේ අපි කියලා. අනුන්ගේ උපක්ලේශ වලට හේතු කරන මිනිහ කවදාකවත් තමන්ගේ ස්වර්ණ භාජන දක් ගන්නත් බෑ. එනත්තම් තමන්ගේ ප්‍රභාස්වර හිත දක් ගන්නත් බෑ. ඒක ඒ ඇසුරු කරන කෙනාගේ ඇසුර අනුව තමන්ගේ හිතත් නාස්ති වෙනවා. ඒ නිසා කවදා හරි අපිට සිද්ධ වෙනවා භාවනා කරන යනකොට අඩු ගන්න මෙන්න මේ සංසිඳීගෙන යන වෙලාවෙදිවත් මෙන්න මේ පිට තිබුණු කච්චල් ටික දැන් නැතුව මේ පේන්න පටන් ගන්න තියෙන ඇතුලේ භාජනේ එනතම් උපක්ලේශ නැති නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද නැති නැත්නම් නීවරණ නැති තැන මේකයි නිවන් මාර්ගය කියලා තේරුම් ගන්න පුළුවන් වුණොත් එහෙනම් පස්සේ ආපු සීතුවාණික තත්ත්වපත් මේක නම් මොකද බොහොම කලාතුරකින් මේකේ ඉන්නේ ඕක නෙවෙයි ලෝකේ හැම වෙලාවෙම මට තියෙන කප්ල එකක් කොහමයි මට තියෙන කොන්ද එකක් කොහමයි මට තියෙන අල්ලපු දෙයක් එක්ක ඉච්ඡාවයි කියලා. ඒ ඇතිවෙච්ච භාවනා தත්ත්වය පැත්තකට දාලා අර වටේ පිටේ තියෙන කුණු කන්දල් ගැන අසු කරන්න පටන් අරගත්තොත් ඉතින් කක්ෂපුත පිටත් තමයි. ඒකට බුදුහාමුදුරණ කරන්න දෙයක් නැහැ. භාජනේ නම් භාජනේමයි ඒකේ තියෙන මේ පිට කච්චල් සාමාන්‍ය ඉදිකටු බාහිරින් හුරලා දන්න මිනිහට දැක ගන්න පුළුවන්. නමුත් ඒක දඹරත්තන බවට පත් කරන්න ආචාර්යවරු දීලා ඒක පතරමතුලේ දාගන්න. මේ දානයකට තමයි කියන්නේ අය මේ වාදියෝ අට්ටංගිකෝ මග්ගෝ දෙයති දන් සම්මාදිටි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ඒක නැවත නැවත මදින්න මදින්න තමයි අර ඉදිකටු වහරෙන් කරගත්ත රත්තරන උපවැටි. ඒ උපවැදීමේ කටයුත්ත බුදුජානකසේ සඳහන් කරලා තියෙන්නේ රංකරුවේ කණේ මල අරින්නාසේ. රත්තරනේ රත්තරනේ ගින්දරට දාලා වතුර දාලා ගින්දරට දාලා වතුර දාලා ගින්දර දාලා වතුර දාලා කප කප කප කප යනවා. ඉස්සල්ලාම ඇති වෙන මේ කුසල ඡන්දේ මේ මගේ හිත කියලා කියන්නේ දඹ රත්තරණ. ඒක මේ ආගන්තුක උපක්ලේශ අල්ලගෙන මේ අපි මනින්න කරන්නේ කියොත් මේ ගෑණියක් මේ පිරිමියෙක් මේ පැවිද්දෙක් මේ උපවිද්දෙක් මේ අසවල් නිකායේ මේ අසවල් නිකායේ මේ බෞද්ධයා මේ අබෞද්ධයා මේ වනචාරි කුලේ මේ ශිෂ්ටවන් කියලා සේරගෙම වෙන්නේ අපි අපේ තියෙන සංඥාවලට ඔක්කොම බලන්න. අපේ තියෙන මේ විදීම් ඉතාම සීමිත විදීම් ටිකක් තියෙන අපිට. ලෝකේ තියෙන දේ එකක් සීට එකක්වත් අල්ලන්න බෑ. ඒකෙන් ඇති කරගත් උපමානකදී මිනිස්සුමයි. ඊට පස්සේ අපි සංස්කරණය කරනවා ඒ කියාපු දේ ඇත්ත කරගන්න. අපි මේ ගත්ත තීන්දුවේ තියෙන තකතිරුකම වහන්න අපි සංස්කරණය කරනවා. නමුත් විඥානයේ මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනට අරගෙන පුළුවන් තරම් උපක්ලේශ මට්ටමේ අතර වෙනවා අර ඇතුළට බහින්න. ඉතින් මේ භාවනා කරනකොට මේ தත්ත්වයට ආපු කෙනාට ස්වර්ණමය අවස්ථාවක් ලැබෙනවා මෙන්න මේ අගයන් ආඩම්බරයක් වෙනස් කරලා දැන් මගේ හිත ඉන්ද්‍රිය බද්ධනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ විනිර්මුක්තයි තාම ඔය කින දිබ්බ ජක්කෝ දිබ්බ දෝත ආසෙන් යන්න පුළුවන් එහෙම නැත්නම් විදර්ශනා ඥාන පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන කියන පට්ටන් නැති වුණාට මේක හරි සංසාරගෙන ආපු මෝහ පටල. කල්ප ගානක් පුරාගෙන ආපු මෝහ පටල එක චිත්තක්ෂණයට කැපුවා කියලා සතුට ගන්න පුළුවන්. ඒකට කියන්නේ සාසන සම්පත්තිය කියලා. මේ සාසන සම්පත්තිය දාන්න නැතුව අයියෝ මේක නම් ওই චිත්තක්ෂණයයි මේ බාහිරේ තියෙන දේවල් කාලවට්ටම් කර කර මට ඉන්න හම්බෙච්ච චිත්තක්ෂණයක් නැතුණා කියලා ආයෙත් දෙක අරලා බලලා හෝ හයියෙන් හුස්ම අරගෙන හෝ අර පෑදීතියට බොරදී එකතු කරනවා නම් අය අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා නම් හොඳටම Tamanne තේරේ විශේෂයෙන් මේක හතරක් වෙනකොට මේ කෙලෙස් එන්නේ කවදාකවත් දැවෙන්නේ නිසා නෙවෙයි Tamange මිත්‍යා දෘෂ්ටි නිසා. Tamange මෝහේ නිසා. අවිද්‍යාව නිසාමයි. භාවනා කෙරුවොත් මේ දෙමන් සංකීර්ණ ගෙනලා තාවි. අපි හැමදාම සංසාරේ තෝරා ගන්න නිවන පැත්තට. ඒ මොකද සංසාරේ හුරු පුරුදුයි අපිට. නිවන ආරුමැක්කයක්, අහම්බයක්. අර ගමේ පොඩි කතාවක් තියෙනවා මට මේ නුපුරුදු දීගෙට වැඩිය පුරුදු කණවැන්දුම හොඳයි. කණවැන්දුම වෙලා තියෙන සැරයක් දීග කාලනොත් මතක නැතුණා. ඒ නිසා කණවැන්දුම ඉන්න කැමති. ඒ නිසා හැම වෙලාවෙම මේ කෙලෙස් නැති වෙන තත්ත්වයට එනකොට කූඩල්ල කොට උර තිබ්බා වගේ නොඋස්නා ගතියක් එනවා. නොඉවසනාසුළු ගතියක් එනවා. ඉන්න බැරි ගතියක් එනවා. හිත එතකොට සක්කාය දිට ඇවිල්ලා নানা ආකාර මේ යෝජනා මේ වෙනකොට මෙහෙම කරමු අර විදිහට මෙහෙම කරමු මෙහෙම කරමු මෙහෙම කරමු කිය පුදුමාකාර නිර්මාණශීලීත්වයක් ගෙනට පාන. ඉතින් අන්තිමට මේ තර්ක ඥාන අන්වේ ඥාන ඉස්සර වෙලා ප්‍රත්‍යක්ෂ නැතිවීමෙන් යෝගාවචරය නැවත නැවතත් හොදෝදමඩී දාන කතරපත් වෙනවා. ඒ නිසා ඥානයේ පිළිබඳව 100 100ක්ම පිරිසුදුකම ගන්න බැරි නම් අඩු ගානේ මේ ඉන්ද්‍රියන් හා බැඳිච්ච නැති එහෙත් මැරිලා නැහැ සීනත් වෙලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන මේ தත්වයට ආවට පස්සේ ඒ පරිත්‍යාගය. ඒ සඳහා කරලද කැපකිරීමට ස්තුතිවන්ත වෙලා ඒක දිගට පවත්නවා කියන එක කවදාකවත් බුදුහාමරගෙන් කිසිම උදව්වක් බලාපොරොත්තු පුළ වැඩක්. බුදුරජාණන්සේ දේශනා කරන ඔබලට එතෙන්ට යනකම් පාරමම කියලා තියෙනවා මට කරන්න දෙයක් නැහැ. අපේ තියෙන නොදැනුවත්කම නිසා, අපේ තියෙන මේ සංසාරට කෑදරකම නිසා, ඒ මේ රසමසවුරු හොයන ගතිය නිසා අපි නැවතත් කෙලෙසතු කරනවා. අපි නැවතත් පෑඩි විදියට බෝධිය එකතු හැබැයි මේ විදියට අපි මේකට උපහාස කළාට මේ විදියට චෝදනා කළාට මෙතෙන්ටපත් වෙලා කෙලින්ම නිවන් දකින්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. හැම කෙනාම දෙතා දෙතුන් වතාවක්වත් නැත්නම් හේතුව. මොකද දන්නා දෙයට තමයි අප කැමැති නොදන්න දෙයට වැඩි. ඒ නිසා මෙතනදී මේ නොදන්න දෙයට යන්න නම් ලොකු සද්ධාාවක් අවශ්‍යයි. බුදුහාමෝ මේ කියන්නේ විහිළුවට නෙවෙයි. ඒ වගේම කුසල ඡන්ද මේ කරබැලීමේ ආශාව, ඒ වගේම කාය ජීවිත নিরপেক্ষ භාවය, ඒ වගේම හොඳ සීලක පසුබිමක්, ඒ වගේම හොඳ මානසික සෞඛ්‍යයක් මෙන්න මේවා තියෙන කෙනා තමයි බාල දක්ෂෙක් වාගේ සැප සම්පත් තියෙන ගේ අතහැරලා කැලේට ගිහිල්ලා කැලේ ජම්බරියක් කරනවා ගිත් ගොඩක් අහගෙන මේ කුඩාරමක් කරනවා. ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා. ඒ වගේ මේ සියලු ඥාති පරිවර්තය අතහැරලා සියලු වස්තු පරිභෝග පරිවර්තය අතහැරලා අබිනිෂ්ක්‍මණය කරපු යෝගාවචරයා මෙතෙන් ආවට පස්සේ උච්චර කැප කරපු මම මේ කයේ සැපේට සහ ජීවිතාසාවට ඉඩ නොතබා කාය ජීවිත নিরপেক্ষව මේ යන ගමන ඉස්සරහට යන්න නම් මේ විඥානයේ තියෙන අවු මායාකාරී ස්වરૂපය තීරුම් අරගෙන තමයි මේ ධර්මයේ මෙච්චර අනුග්‍රහ කරද්දී ඇයි මට බැරි ධර්මයට අනුග්‍රහ කරන්න කියලා ඉදිරියට ගියොත් විතරක් මේ විඥානයාගේ හටගන්ම මේමයි නිරුද්ධ වීම මේමයි විඥානයේ හටගන්ම කියලා කියන්නේ නාම රූපයන්ගේ හටගන්ම. ඒ කියන්නේ හයියෙන් හුස්ම ගන්න. ඇත්ත කරලා බලන එක. විඥානයේ ගෙවා දැමීම කියලා කියන්නේ මේ තුනී වේගණ යන එක හේම තුනී වෙන්න ඇරලා නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ. නිරුද්ධේ බලන්න. මෙන්න මේක බලනකොට මේ තුනී වෙන හැටි බලන එකයි දවසේ නිින්දට යන වෙලාවේදී නිදි අවස්ථාව අත්දකින්නකේ අතර යම් සමතුලිතතාවයක් තියෙන සමාන්තරතාවයක්. ඒ හැමදාම යෝගාවචර නිදාගන්න ගියාම බලන්න ඕනේ මේ ඇහැ කන දිව නාසය කය මන කියන හැමේම රස බලමින් හිටපු හිත මේ නිින්දකට කය තැම්පත් කරගෙන ඒ ඉන්නා කයට හිත යොදාගෙන ඔළුවට විතරක් අවධානය ඇවිල්ලා අන්තිම ඇස් දෙක බර වෙලා නිින්දට වැටෙනවා. ඒක බුදියන ක්‍රමේ මේ විඥානේ අර විතර ආනාපානේ විවාහගෙන යන ක්‍රමේ බුදු වෙන ක්‍රම. එච්චරයි වෙනස තියෙන්නේ. ඒකත් සමානකමක් තියෙනවා. ඒ බොහෝ ඉඳුරන් හා සම්බන්ධ වෙලා බොහෝ අරමුණු හා ගැටෙන ජීවිතය අපි හිතන්නේ හරි සප සප පොහසත් ජීවිතයක් කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ පිරිච්ච එහෙම නැත්නම් සිතාත කුමාරයා ගිහි කාලේ හිටිය විදිහට රම්මේසු රම්මේසුම කියන මාලිගා තුනේ තුන ගත කරමින් මේ රාජකන්‍යාවන්ගේ සප්පාසු ලැබමින් ඒ ගත කරපු ජීවිතය සුද්ධෝදන රජුගේ මවාපා බුදී. ඒක තමයි බටේර ලෝකයක් තියෙන්නේ. සුද්ධෝදන රජු කරපු සෙල්ලම් තමයි බටේර ලෝකෙත් තියෙන්නේ. නගරයට ගියාම පුරංගනාවෙන් උඩ දම දම hina වෙවි ඉන්න ඕන වෙලාවක දැක ගන්න පුළුවන්. එතකොට මේ පුරවැසියොත් එහෙම වීදිලා හරි පිරිසිදුයි. තියෙන ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් කාර් ආයෙ මොකුත් නැහැ. ඉතින් මේ මේ හිතගෙන වාපු දීවි ලෝකයක් තියෙනවා. හැබැයි එක එක එක කතා කරලා බලන්න ඕනේ එහෙම ගහච්ච සෝම් පිටිනවා. ගණ්ඩම කියලා හතර පද්ධතියක්. පෑ 10 පහුවෙන්න ඕනේ මේකේ තියෙන විකාර ස්වරූපේ දකින්න. බුද්ධෝදන ජුර කරපු දෙල්ලම තමයි බටහිර මේ දෙයයන් මාපු ලෝකයේ දුප්පතුන් නැති ලෝකේ මාළපෙන්න. නමුත් ඇත්ත වශයෙන් බලනකොට ඒක නෙවෙයි තියෙන්නේ. මේක තන්නේ කරම අවටාම මේක තියෙන්නේ. ඒ නිසා ඒ කියන සංකර වෙච්ච ආරම්භවලින් සංකර වෙච්ච ඉදලන් සියල්ලම විවෘත වෙච්ච ලෝකෙට වැඩිය එකක් එකවර අවබෝධ කරනව දහසින් කාය ස්පර්ශය නැත්නම් කාය ප්‍රසාදේ තහිත යොදාගෙන ගත කරනකොට ඒක තැම්පත් වෙන ගතිය භාවනා කරන 80කටවත් බුද්ධ විඳින්න පුළුවන් බවයි මම නම් දැකලා තියෙන පහුගිය අවුරුදු 10 20 කාලය තුළ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක පිළිගන්නේ කියන එකයි. තෑග්ග දුන්නට තෑග්ග බාර ගන්න කැමති. ඉතික දහසක් නයි. දහස්වර කරලා කරලා කරලා කරලා ඒක හරි පාර බව සම්‍යක් දෘෂ්ටි බව තේරුම් ගත්තොත් එදා ඉඳලා යෝගාවචරයක් වෙනවා. එදා ඉඳලා තමයි තමයි තේරෙන්නේ මේ தත්ත්වයට යන්න වඩා හොඳ මොන ධර්මතාවයද මොන කල්යාණ මිත්‍යාද මොන ආහාරද මොන ඉරියව්වද මොන සක්මනද මොන විදිහේ නෑමක්ද කෑමක්ද කියලා එදා ඉඳලා මේ පුද්ගලයාට දවසින් දවස ක්‍රමසාවිති පෑදෙන්න පටන් අර ගන්නවා හරි පාර්ථය. එතකම්ම විසෝ දිසං යන්තං කෛරා වේදීවාපන වේන්න මිච්ඡාපනිහිතං සිත්ත චිත්තං කියන විදිහට හතුරෙක් හතුරෙකුට කරන්න තියෙන තරම් දරුණු විදිහේ මේ වැරදියට වටාගත්ත හිත Tamanට Tamanට වදිනවා. අපි ඒකට හිතන්නේ මේ අල්ලපු ගෙදරක් කියලා දෙනවා ආණ්ඩුව හොඳ නැහැ අහස හොඳ නැහැ ඒ හෝනියම් කරලා අනම්මනක් කියන කවුරක්වත් නෙවෙයි වැරදියට වටාගත්ත හිතමයි මේ තන්තුන් භාවයේ පැත්තක තියේදී අර විවිධාකාර රස ආරම්මන හොය හොයා ඇවිදී. ඒව නරක දේවල් නෙවෙයි මේ කාය ප්‍රසාදය පොට්ටබ ධාතුව කාය විඥානීය කියන මේ ටික අවබෝධ කරාට පස්සේ ඒ පුද්ගලයාට පුළුවන් ඕනි තරම් රූප බලන්න පුළුවන් නමුත් අන්දෙක් වගේ ඇහැ පරිසම් කරගෙන. ශබ්ද අහන්න පුළුවන් බීරෙක් වගේ කන පරිස්සම් කරගන්න. ගන්ධ රස පහස මුතය මුති මුත මත්තන් විදිහට නතර කරන්න පුළුවන්. ඊළඟ විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන්. හිතට කොච්චර කැත හිතවිලි ආවත් මෙතනින් එහාට ගිය එකන දන්න මේ හිතවිලි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. ඒ නිසා ඇත්තට මේ හිතන්නේ නැති හිතවිලි වගේ. සංසාරේ පුරාට අපි මෙව්වටනේ පශ්චාත්තාප වෙන්නේ. දැන්ටත් පශ්චාත්තාප වෙනවා. අර ඉඳුරංගේ පැත්ත අල්ලන්න කියලා. නමුත් මේ හිතවිලි අහස බලා ගලනක බලාකුළු වගේ අහස කියලා සන්නේ නැහැ. පුතඥයට ඒක හිතා ගන්නවා. පුතඥය හිතන්නේම මේ හිතවිලි කියන්නේ මම ඒ නිසා ඒ හිතවිල්ලේ මම කෙලසෙනවා. ඒක නිසා මම මේකට නිකටල්ලේ තියන පශ්චාත්තාපය. අන්තිර බලනකොට තමන්ගේ පිට වෙන වචන, තමන්ගේ සිදුවෙන ක්‍රියා සියලු දේම මේ හොඳට සත්පට්ඨානෙ ඉඳගෙන බලනකොට තේනවා ඒවා සිදුවෙන දේවල්ද කරන දේවල්ද කියන එක දන්නේ නැත්නම් අපි සිදුවෙන දේවල් වල අය කරන දේවල් වල සේරම අකුසල් වැරදි පැත්ත Tamange මල්ලේ දාගෙන උදී හැන්දෑවේ හීනෙමුත් පශ්චාත්තාප. මේක තමයි මේ මෝඩකම් කියන්නේ. විපස්සනා මේ දැක්කට පස්සේ යෝගාවචර තේරෙනවා මේ සචේතනික වැඩ මොනවද අචේතනික වැඩ මොනවද අචේතනික වැඩ වලින් කර්ම රැස් වෙන්නේ චේතනාම්බික වේකම්මං වදාමි කියන සමීකරණයට අනුව සචේතනිකව කෙරුවොත් පමණයි සචේතනිකව කරපුදී අචේතනිකදී වෙන් කර දැනගන්න තමයි සතිය පිටු. සතිය පිටු නැත්තම් මේ සේරම වැරදි අපි Tamange මල්ලේ දාගන්න. ඒක ලිවෙලා ඒකට වැරදි කාර්යය තමනුත් නෙවෙයි. මේ අල්ලපු ගෙදර මිනිස්සු ආණ්ඩුව එහෙම නැත්නම් අහසේ තියෙන බලාකුළු නානාත්මක දේවල් කතා කරනවා. ආහනේ විකාර නැතුව Taman වග වෙන තැනට යන්න නම් මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානට යනකොට කම්බියේ ඇතුළ කෙනෙක් වගේ නොසලී ගමන් කරන මේ මූලික පාඩම ඉගෙන ගත්තොත් එතනින් හැබැයි සම්පූර්ණ වෙන්නේ ගමන මේ කාය පස්සම්බනයක් කාය සංසිත වීමක් විතරයි ඊට පස්සේ සංඥා වේදනා දෙකේ ඇති වෙන මායන් ටික හොඳට තමන්ට දැක ගන්න පුළුවන් ඒවා නිකන් හුදු මායක් බව හුදු මායා බව එහෙම නැත්නම් මිරිඟු බව, මෞංකාරී දෙයක් බව තේරෙන පටන් අරගත්තොත් උද්ධාගම තමයි එක නිකායක් තියෙනවා මහායාන නිකායක්. ඒකට කියන්නේ විඤ්ඤාත්‍රි මාත්‍රතා සිද්ධි. එහෙම නැත්නම් යෝගාචාර කියලා. ඒක කියන මුළු ලෝකෙම කියලා කියන්නේ මේ විඥානය විසින් මවන ලද්දක්. විඥානීය විසින් ඇති කරන දෙයට විඥාත්‍ය කියලා කියනවා ප්‍රඥාව විසින් ඇති කරන දෙයට ප්‍රඥප්ති කියනවා මේ මුළු ලෝකෙම විඤ්ඤාති මාත්‍රතාවයක් තමයි. Taman කොයි වෙලාවක හරි ලෝකේ දකින්නනම් මහා කාලකන්ණි එපා කරපු නාස්තික එකක් කියලා එලාගේ හිත එපා කරපු නාස්තික හිතක් කියලා. ලෝකේ වෙලාවක දක්න ඉතාම සුන්දර ඉතාම රමණීය වූ මෛත්‍රී සාගත ඒ ලෝකෙම පේන Tamanගේ හිත රමණීය වූ මෛත්‍රී සාගතත්වයක තියෙන නිසා. ඒ අපිට සොයිල් සයන්ස් උගන්වන කාලේ ඔය පට පිළිබඳ උගන්වන වෙලාවේදී ඒ පස්සේ එක එක පාටක් දැකලා ඒක හරියටම අනික් පසින් මේක හඳුන ගැනීම ඒ ඒ ශිල්පේ දැනගන්න ඕන. මොකද ඒකෙන් ඒ පස්සේ තියෙන පෝර ගතිය එහෙම දැක ගන්න. ඉතින් සාම්පල්ස් තියෙනවා. හරියට මේ ගෙවන් වල ගන්න චිත්ත වගේ. ඒ සාම්පල් වල තියෙන හරියට වර්ණේ කියවන්න ඕනේ. ඒ කියවුවොත් එහෙම ඒ ශිල්පේ දක්ෂකම. ඉතින් අපිට උගන්වන ප්‍රොෆෙසර් ඉගෙන ගන්න කාලේ එයා දක්ෂයි මේකට. පසද්දා මේක රතු රතු දුඹුරු පස මේක ලෝම් පස මේක වැලි සහිත පස කියලා කියන්න පුළුවන් ඒ වර්ණින් කියන්න. ඉතින් දවසක් එයාට ඒ වෙලාවේ ප්‍රොෆෙසර් වෙලා හිටපු එකනා ඇවිල්ලා කියනවා එනවා යන්න ෆීල්ඩ් එකට කියලා ශේෂ්ඨ තන ගන්න ගිහිල්ලා සාම්පලයක් කරන් දීලා මෙයා ළඟ තියෙනලු වර්ණ දක්වපු කඩදාසියක් තියෙනවා කඩදාසිය බලලා කියන්න කියනවලු මේකේ පාඩම මොකක්ද කියලා. අරයා කඩදාසිය බලන්නේ නැතුව ශිෂ්‍යයා කියන දේ හරි වැරදි බලනවා. ඉතින් මෙයා කියන කියන එකට ගුරුනාංශ වැරදි. මෙයාට කඩදාසි නැතුවත් බලන්න පුළුවන් ශිෂ්‍යයාට නමුත් ඒ දීප පරීක්ෂණයේ හැටියට මෙන්සන් කල chart එක බලලා මේ පස් සාම්පල මේ මම මම කියනවා. අර එක හරියට බලනකොට ගුරුවරයා සංග්‍රහ දානවා. සංග්ලාසස් දාගෙන පේ. අන්තිමටම කියලා තියෙන සර්ව කන්නඩේ ගලවලා බලන්න එතකොට හරි ඇත්තනේ ඉන්න ළමයෝ කියලා. ඒ වගේ තමයි අපි මේ කන්නාඩි දෙක දාගෙන ඉන්න තාක්කල් බුදුහාමුදුරෝ සියලු පස්සම්පල් පෙන්නුව අපි කද්දාකක් පිළිගන්නේ මොකද අපි කැමති නෑ අපේ කන්නාඩි දෙක. අපි දැන් ඒක අම්මගේ අප්පගේ හම්බෙච්ච බුදලේ කියලා. අපේ සංස්කෘතිය කියලා. අපේ රුචි අරුචිකම් කියලා. අපේ මනාපමනාපම් කියලා ඒක බිම තියෙන තාක්කල්. කවදාක සත්‍ය දකින්න බෑ. ඒක නිසා ඒව ගලවලා යන්න ඕන. බුදුජානනාථ නිසා කියනවා සල්ලක්ෂය කියලා. ජනාසේ ඇහි සුද කපන ශල්්‍ය වෛද්‍යවරයෙක්. අපි දන්නවා කැටරක් ඇවිල්ලා හරි සුදාවට පස්සේ ඒක ඡායාව දෙකක් වෙලා අපේ. ඒ මනුස්සයා දන්නේ නැත්තම් මේක රෝගයක් කියලා කවුරු මොන જાතියෙන් පෙන්වුවත් යාර දෙකක් වෙලා පේන නිසා එයා පෙන්වන කෙනාව සැකකර. බුදුජානසී ඒක හදන්නේ ඇහි සුද කපලා. ඇහි සුද කපනවා කියලා කියන්නේ අපේ අවිද්‍යාව දෙතෑරයි මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා සහ අපපටිපත්‍ය අවිජ්ජා කියලා දෙකක් තියෙනවා. එකක් තමයි අපි දන්නේ නැති. දෙක දන්නවයි කියලා වැරද්ද හරි කියලා හිතාගෙන ඔය දෙක නැති කෙනෙක් පුතක් යන නතර නෑ. මේ බණ කියනකොට වෙන්නේ දන්නේ නැති එක නොදන්නකම යම් ප්‍රමාණිකින් පරිමහ ගන්න උත්සාහ කරන එක නමුත් වැරද්ද හරි වශයෙන් හිතාගෙන මිච්ඡාපටිපත්ත ගතිය ආරේ ගුණ නෑරේ කිව්වා වගේ කිරිදීනේ දෙවියත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත් කියන වගේ අරින්නෙම නැහැ. නිසා ඒක සිද්ධ වෙන්න තමන් තමන්ගේම වංචනික දහම් ෂටමායාවී ගති බුදු කණ්ණාඩියෙන් බලලා, කල්යාණ මිත්‍රාගේ කණ්ණාඩියෙන් බලලා මෙවුවා තියනා තාකල් ගහපා දෙන තාකල් කවදාකත් මේ අනාත්ම වූ අහිංසක වූ ධර්මයේ සත්‍ය ධර්මයේ පිපෙන්නේ. සත්‍ය ධර්මේ කවදාව ගහපා දෙන්නේ නැහැ. ඒක නිස්සද්දව බලන ඉන්නවා. අපි අපේ තියෙන කණ්ණාඩි දෙක ගලවනවා. තව කණ්ණාඩි දෙක ගලවනවා. ගලවන කන් අපිට පේන්නේ මන්දාරමට තමයි තියෙන්නේ. ඒක ලෝකේ වැරද්දක් නෙමෙයි. ඇස්වල තියෙන දෝෂේ. අන්න ඒක කපන්න නම් අපි තේරුම් අරගන්න මේ අවිද්‍යාව නිසයි මේ ලෝකේ යම් කිසි සුළු ප්‍රමාණයක් අරගෙන අපි සංස්කරණය කරගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන හයම ගන්න පුළුවන් අපිට ගන්න පුළුවන් එකයි. ඒක අපි රූප වශයෙන් ගත්තොත් අනිත් පහම වෙයි. ශබ්ද වශයෙන් ගත්තොත් රූප ඇතුළේ ඉතුරු පහම වෙයි. ඒ නිසා මේ ගත්ත පුංචි තෙන් තමයි විඥානි පාන්නේ. නිසා මේ විඥානි සදාචාරාත්මකයි කියලා ඒකාන්තයෙන් කියන්න බෑ. මේ පහළ වෙන්නේ විඥානි මුල් ලෝකයේ ඇතිතතු දැනගෙන නෙවෙයි ඇතිතතු වලින් 100%කටත් අඩු ප්‍රමාණයක් තමන්ගේ රුචියට අරගෙන තමන්ගේ මට්ටම් තම් මට්ටම් කියාගෙන ගන්න පදයක් මේකදී. ඉතින් ඒක නිසා භගවා ජානාති අහං අජානාමි කියලා භාග්‍යවතුන් වහන්සේ මේක වැටහෙනවා මට වැටහෙන්නේ නැහැ කියන මේ ආධුනිකත්වය. එහෙම නැත්නම් මේ නිහතමානීත්වය. මතු වෙන්නේ මෙන්න මේ භාවනා කරන කියලා හුදුට මරමුන් කීකරු කරගෙන එහිදී පැහැදිලියට බොරදිය දාන්න නැතුව හිටියොත් විද්‍යා දදාති විනයක් වාගේ අන්නේ විද්‍යාව නිසා විනයක් පහළ වෙනවා. මම මෙතෙක් කල් ගහපා දීලා කඳු කිරිය මොනවටද මේ මගේ මන අපිට මගේ රුචියට මගේ කැමැත්තට මගේ පෞරුෂත්වයට පෙන්න ලෝකේ හරි හැටියට දැක්කනම් පෙනේ කියන්න කියන්න තමන්ගේ ඔලොමලකමයි පේන්නේ. තකතිරුකමයි පේන්නේ. නිසා සර්වඥාහි ඉදිරියට යනකොට ඒ තකතිරු මිනිස්සෙකුට හරියට හඳුන් නැති මිනිස්සෙක් තමන් කණ්ණාඩියක් ඉදිරියට ගියා වගේ තමයි. මොකද සර්වඥාන්සේ සියල්ල පේන නිසා කාටවත් එහෙම නටන්න බෑ. සරුවචනන්ත වැඩ ඉන්න කාලේ ඒක මිනිස්සෙක් ඉඳලා තියෙන වැඩවත් තොර කිට්ටුව ඕනම කෙනෙක් මැරිච්චාම එයාගේ මිනිඔලු කටට තට්ටු කරලා කියනවලු මං අස මෙයා ඉපදෙන්නේ අසවල් තැන. ඉපදිලා තියෙන්නේ අසවල් තැන කියලා. ඉතින් මේ මිනිස්සට හරියට වැඩුණා. දැන් ඉන්න උගාවක් බෞද්ධයෝ හැම වෙලාවෙම මිනිවරු කටුවට කටු කර කර තමයි ඉන්නේ අම්මා කොහෙද පුදුනේ අප්පා කොහෙද පුදුනේ කියලා බල බල තමයි ඉන්නේ ඉන්නකම් පිස්සු කෙලියක් මැරුණාට පස්සේ නිවන් දක්කන්න හදනවා ආස්කූරක් ආවා වගේ පිං කරලා ඒක නිසා ඒ වැඩතියදී Tamanවත් නිවන් දකින්න කටයුතු කරන එක පැත්තක හොඳයි. ඒ වගේම එදත් ඒ මාංශය හරියටම වැඩලු මිනි වලට දාපු කළා කියනවලු කොයි කිපුදු. දහසක් මිනිස්සෙක් කියලා කියනවා ඔබ අහුවෙන තැනක් තියෙනවා පුළුවන් ජේතවනාරාමයට බලන්න. ඒකවල මම මෙතෙක් කල මේ ශාස්ත්‍රය කියලා තියෙනවා කද්දාකවත් මගේ ශාස්ත්‍රයේ හිලක් නැහැ මම අහුවෙන්නේ නැහැ. යනවා ධර්මචනාන්ති වැඩිලා මෙයා කියලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මට ඕනම කෙනෙක් මැරිච්චාම ඉපදෙන තැන මට ඔළුවට තට්ටු කරලා මේ මිනිහා ඔළුවට තටවල කියනවා. සර්වඥාන්සේ කියලා දෙන වැඩ කරන ඉන්න හාමුදුරුවෝ රාතන් වහන්සේ පිටන පාප කෙනෙක් ඔළුව පට්ටක් ගෙනත්. අර මෙතන තට්ටු කරලා බලනකොට මිනිහාට තට්ටු වෙනවා. කියන්නේ. ඊට පස්සේ කෝල් මේ මොකද වෙලා තියෙන්නේ? ඒක තමයි උඹ දැන් දන්නවා කියන ඕන කෙනෙකුට තට්ටු කරලා කියන්න පුළුවන් කියපන් කියලා. නෑ ස්වාමීන් වහන්සේ මේක නම් මට ඉගෙන ගත යුතු ශාස්ත්‍රය මගේ ශාස්ත්‍රය හිලක් නෑ මේක අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ දන්න මන්ත්‍රයක් තියෙනවා මම දන්නේ ඔව් ඔව් මයිලක තියෙනවා. අනේ ඕන දෙයක් දෙන්න. මට මේ මන්ත්‍ර ඉතින් ඔහොම බෑ. ඉතින් ඉස බාපා සූරක් අදපා. නමුදාස කියපා. පංචිල් ගණි, දසසිල් ගණි. ඒකල මාස ගණන් ඉති මෙවන්ස කරලා කරලා කරලා මු රහත් කරපු දවසේ කියලා දැන් උඩට දක්ව බල බලන්නේ. දැන් ඉතින් ආය මන්ත්‍ර ඕන කරන්නේ. දැන් ආය ආය වෙන යන්ත්‍රත් නෑ මන්ත්‍රත් නෑ. තේරුම් ගන්නවා මේ ලෝකේ තකතිරෝ ඉන්න තාක්කල් මේ මනුස්සයා තියෙනවා. රහතන්නාන්සේ නමකට කිට් වෙච්ච ගමන් ඒ தত্ত্ব ඒ தত্ত্ব හරියන්නේ. ඒ නිසා අපේ තර්ක ඥානයේ තියෙන තාකල් අර මනුස්සයන් ගන්න පුතක් යන මුල යවලු කටුවට දාතු කරනවා වගේ තමයි. තර්ක ඥානෙ පොඩ්ඩක් බිම තියලා බලන්න ධර්ම වැඩ කරනවා. එතකොට කවුද සරුවචනාංශය කියලා පේන නිසා සරුවචනාංශයේ ශ්‍රීමුක දේශනාව කියනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යම් වෙලාවක කෙනෙකුට මේ නාම රූප දෙකේ නිරුද්ධ වෙලත් ඒකට පෑදිතියට බොරගිය දාන්න වගේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න වගේ මේකට මෝඩකම් එහෙම නැත්නම් තක්ක ඥාන දාන්න නැතුව කාය ජීවිත নিরপেক্ষව කියන්න පුළුවන් නම් කිසි කෙනෙක්ගේ පරෝපදේශ රහිතව ਸਰවඥාන්සේ කොහොමනම් මේ ගැටේ ලියා ගන්නවද කියලා මේකින් කුසල ගවේෂිව ගිය සිද්ධාර්ථ තාපසතුමා මෙතනයි ගැටේ තියෙන්නේ කියලා කොහොමනම් හොයා ගන්නවද කියලා හිතෙනකොටයි බුදු කෙනෙක් කවුද කියලා හිතෙන. මේකට ධර්මයේ දකින්න. ඒ ධර්මයේ කවදාකවත් කාලානුරූප පිළිඳු වීමක් නැහැ. ධර්ම නිකන් කහ කෑල්ල දෙකට කැඩුවා වගේ සජීවීව තියෙනවා මේ නන්නත්තර වෙලා. යන්න පාරක් තිබේ නම් ඇස් දෙකත් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසේ කියලා යන්නේම උපදී නිසා. යමක් කමක් හම්බ කරගන්න තියෙන ඕනකම නිසා. එනිසා ඒ හම්බ කරන දේ හෝ හම්බ කළ දේ ගැන අපේක්ෂා අතහැරලා යන්න ඉඩ හැටියොත් ධර්මයට අපි ලොකු සංසින්න කාලේ කියන්නේ මේ හතරමා ධාතුන්ගේ කියන බණ ටික අහගෙන හිටියනම් නිවන් දකින්න ඇති. ඒවා නිතරම මතුවලා තමන්ගේ ආරේ පෙන්නලා නැතිලා යනවා. ඒ කාටක මයින් කරන දෙයක් නෙවෙයි හතරමා ධාතුන් කියලා කියන්නේ. පඨවි ධාතුව ආවම තද ගතිය වෙන්නේ නැතිලා යනවා. මෙලක තියෙනව නැතිලා යනවා. තේජෝ ධාතුව ආපම රත්තරන් ගතිය පේනවා, සීතල ගතිය පේනවා නැති වෙලා යනවා. වායු ධාතුව ආපම සලනෝ කම්පණය කරනවා, දරනවා නැති වෙලා යනවා. ආපෝ ධාතුව ආපම වැగిරෙනවා, පිටු කරනවා නැති වෙලා යනවා. ඉතින් මේ ඔක්කොම එහෙම වෙන්න දෙන්න තු අල්ලගන්නයි අපි හදන්නේ. ඒ ධාතුන්ගේ පවතිනා වූ මේ අනිත්‍යත්වයේ පරිණාමත්වය දන්නේ නැත්නම් ඉතින් අපි ඒක ඉස්තර කරනවා. ඒක නිසා මේ විඥානය ගැන කතා කරන සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා යං විඥාණං පටිච්චුප්පජ්ජති සුඛ සෝමන සුඛං සෝමනසං අයං විඥානස අසාරු මේ ලෝකයේ තියෙන දේවල් විඥාණය කියලා කියන්නේ අපි මේ වෙන් කරලා තෝරලා ගන්න සංස්කාරය සංස්කරණය කිරීමෙන් ඇති කරගන්න යම් සුඛක් යම් සැප වේදනාවක් තියෙනවනම් ඒක තමයි විඥානයගේ තියෙන ආස්වාද ඒක චක්කුණ රූපන් දිස්ස උපජ්ජති මනාපම් උපජ්ජති අමනාපම් විදිහට ඇහැට රූපයක් දකින්නකොට අනිවාර්යයෙන්ම මනාපයව අමනාපය උපදින. මනාපය උපදිනකොට අපි ඒක විඥානයගේ ආස්වාද පක්ෂයටයි ගන්න. ඊට පස්සේ ඉපදිච්ච දේ විපරිණාමයටපත් වෙනකොට දුකටපත් වෙනකොට අනිත්‍යත්වයටපත් වෙනකොට පියවිප්ප යෝග දුක එනකොට අප්පිය සංපයෝග දුක එනකොට යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියන විදිහට හිතූ දේ නොලැබෙන ලැබෙන දුක එනකොට ඒක තමයි විඥානයගේ ආදීනවය කියන්නේ. මේ ආස්වාද ආධිනව දෙක බැලුවොත් අනිවාර්යයෙන්ම ආධිනව වෙයි. නමුත් අපේ අවකන්නඩයක් දාගෙන ඉන්න නිසා අපිට පේන්නේ සැපපැත්ත වැඩි වගේ. එනිසා අපිට බලාපොරොත්තුවක් තියෙනවා මත්ත්‍දී හරි සැපපැත්ත වැඩි නැත්නම් දුප්පතුන් නැති ලෝකයක් සැපත් පමණක් තියෙන ලෝකයක් එයි කියලා. මෙන්න මේ මායාව තේරුම් ගත්ත දවසේ මේ කවදාකවත් අඹාගේ ඉල්ලා ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි මිනිගුවක් පිටිපස්සේ අඹාය නැහැ. මුවෙක් වගේ එතකොට ඇති වෙන හැඟීම තමයි නිස්සාරණය කියලා කියන්නේ. අර අඹා යන ගතිය නෑ, ලුහු බඳින ගතිය නෑ, පැමිණිච්ච දෙයක් අරගෙන, පැමිණි දුක් පැණිදායි කියාගෙන ප්‍රයෝජනේ සලකලා වස්තු පාවිච්චි කළා සුඛෝභෝගීත්වයට අදිත අදි පරිභෝගකත්වයට යන්න තු යන්න ගියාම ඒක නා නිස්සරණි. ආන්න මේ සත්ත්‍හාණය දන්නවනම් රූපය විඥානික යන මේ හයයි ඒකේ හට ගැනීම මේ විදියයි නිරෝධය මේ විදියයි නිරෝධ මාර්ගයේ ගමන මා ගාමිනී මාර්ගයේ මෙහිමයි ආස්වාදයේ මෙහිමයි ආදීනවේ මෙහිමයි ඒකේ නිස්සරණේ මෙහිමයි කියලා සර්වඥයන් සඳහන් කර තිනවා ඒකේන අනිවාර්යයෙන්ම විඥාන විනද යම් රාග විනයක් නැත්නම් රාග ප්‍රහාණයක් තියෙනවනම් ඒක සිද්ධ වෙනවා එතකොට සියලු සංස්කාරයන් පිළිබඳව උපේක්ෂාව පහළ නිබ්බිදා විරාගයට පිළිපෙනවා අන්නේ පෙළඹුම එනතන් ඒ පත් වීම තමයි සුපටිපන්න කියන්නේ. මේ ශාසනයේ මුල් බැස ගන්නවා. නිසා මේ මුල් බැස ගැනීමට නම් ඒ විඥාණයට හේතු වෙන්නා වූ සංස්කාරයන් පිළිබඳව යම් ඡන්ද විනයක් රාග විනයක් කියනවනම් ඒ සම්පූර්ණයෙන්ම විරාග නිරෝධ නිබ්බිද තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක අපි දකින්නේ මේ නිබ්බිදාව විරාගය වගේ ධර්ම කම්මැලිකම වශයෙන්. නීරසකම වශයෙන්. බය වශයෙන් තනි වුණා වශයෙන් කොටු වුණා වශයෙන් පාළු වුණා වශයෙන් බය වශයෙන් ඒ මොකද ඒක අපි දකින්නම ද්වේෂ පද පරාජිත පද ඒක ඥාන පදනම දැක්කට පස්සේ ඒක තමයි අපි කියන්නේ නිස්සරණේ කියලා නිස්සරණ ඇති වුණාට පස්සේ මේ මනුස්සයා ඒ අමතර ප්‍රයෝග කරන්නේ ප්‍රයත්න කරන්නේ පැමිණි දේත් එක්ක එළඹිච්ච දේත් එක්ක සතුටින් ජීවත් වෙනවා යථා ලබ්ධ සම්පත්තිතෝ කියලා කියන්නේ අන්නේ ලදයන් දෙකකින් සතුටලා ජීවත් ඒ මනුස්සයන් කවදාකවත් පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. ඒ මනුස්සයන් කවදාකවත් අවුලකට බයක් ඇති වෙන්නේ නැහැ. Tamanට බයක් ඇති වෙන්නේ නැහැ. ඒ මනුස්සයන් නිවුණා කියලා කියන්නේ. ඒක නිසා මේ තියෙන දේම තමයි ඒ පිළිබඳව ආකල්පයේ වෙනසක් එහෙම නැත්නම් දෘෂ්ටියේ වෙනසක් පමණයි මෙතන සිද්ධ වෙන්නේ. නිවන් දැක්කයි කියලා අපිට අලුතෙන් මොනවත් ලැබෙන්නේ නැහැ. තියෙන මොනවත් නැති වෙන්නේ. ඒ සඳහා මේ විඥාන මායාව හරහා දකින්න පුළුවන් නම් ඒක අර තියෙන මතු පිට තියෙන උපක්ලේශ ආරාධකීම් පමණයි මෙන්න මේ හරහා දකින්න ඥානයට තමයි දක්න ක්‍රමයේ තමයි විපස්සනා කරන්නේ. විනිවිද දක්නා ඥානය කියලා කියන්නේ ඒක නිසා අපේ ඥානෙ දැන් මතු පිටින් අතර වෙනවා මේ බණ භාවනා කරන නිසා ධර්ම අහුම්කම් දෙන නිසා මේ මතු පිටින් අතර නොමික විනිවිදලා ඇතුලේ තියෙනා වූ ඒ සම්බරත්තර නැත්තම් ප්‍රභාසර වූ හිත තම තමන් වශයෙන් දකින්න මේ ධර්ම කොටාසේ එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැවත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. ඒකමනක් උත්තර කාලය අපි අරගෙන තියෙනවා. මේ පිළිබඳව කිය යුතු කලේ යමක් තියෙනවා අපි ඒකත් සලකා බලමු ඊට පස්සේ අද දවස් අපි ගත කරන්නේ කමඨාන් සුද්ධ කිරීම සඳහා අපි පහයි කාලෙ තුන කමඨා සුද්ධ කරන් පටන් ගන්නවා අද ධර්ම සාකච්ඡාවක් කරන්නේ හෙට දවසත් සුබෝධරාමේ මාසික වැඩ පිළිවෙල සඳහා ගත කරන යෝගාචර කුච්චට තමන්ගේ බණ භාවනා කරගන්න පුළුවන් ඒක අනිත් ධර්ම දේශනාවෙන් පස්සේ අපි අද සතහන නිමාවටපත් කරනවා ඒක තමයි අවසාන අපේ කමඨාංශුද කරන වාරය වෙන්නේ ධර්ම සාකච්ඡාවක් වශයෙන් වෙනවා නම් වෙන්නේ තිස්සෙන්දා ධර්ම දේශනාවක් පස්සේ වෙන ධර්ම සාකච්ඡාව විතරයි. මේ ඉදිරි දවස් දෙක පිළිබඳව පැහැදිලි භාවයක් අවබෝධ කර ප්‍රතික්‍රියාවටයි මම මේ ටික මතක් කළේ. ඉතින් මේ ද කරපු දේශනා පිළිබඳව හෝ ඊට අදාළව හෝ කිව යුතු කරු දෙයක් තියෙනවනම් ප්‍රකාශ තියෙනවනම් අපි ඒකට අනුකම්ප දෙමු. එහෙම නැත්නම් අපි සක්මණ සඳහා කාලය ගන්න බලමු. ඒ එනකොට වැයෙත් මහන්සි. එන්නේ පහට විතර වගේ දවසම උදේ ඉඳලා දිගටම වැඩ. දැන් ඇවිල්ලා දැන් විඥානික බාධා කරන ප්‍රක්‍රියාවන් පූර්වාත්ම ප්‍රක්‍රියාවන් තමයි බලපාන්නේ. කොහොම අතීතෙම තමයි. කවදාකවත් වෙන එකක් නැහැ. විඥාණයට වර්තමානයේ මොකක්වත් බාධාවක් නැහැ අතීතේ. 100%ක්ම අතීතේ. කොයි එක හරි අතීතේ තමයි කැමති විදිහටම දේ තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ දැන් විඥානයේ මායාව කියනකොට දැන් අපිට යම්කිසි මානසිකාරයක් ඇති වුණා. ඒක අපි අපි හිතනවා කාකෙනෙකුට කතා කරන්න කියලා වාදනය කරනවා යමක්. ඉතින් සමහර විට මොකක් හරි හිම දෙයක් හිතිලා ඊවසේ කෙනෙක් හිතෙනවා ඒකට ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඔකේ අතර මේ විඥාන ප්‍රශ්න නෙවෙයි සමාජීය ප්‍රශ්නයක්. ethics කියලා සාමාන්‍ය ආචාර විද්‍යාව පිළිබඳ ප්‍රශ්න. කාටද උපදේශයක් දෙන්නම් තමන් තමන් දන්නවා එයා දන්නේ නැහැ මම හොඳයි උසස් එයා පහත් කියන හැඟීමෙන් ඉපයි. නැත්තම් අපිට කාටවත් උපදේශ දෙන්න පුළුවන් කමක් නැත්තේ. මොනේ එයා ඇවිල්ලා කියනවනම් අනේ මේ මට මොන මේක කියලා දෙන්න කියලා එතෙන්දී අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන දන්න දේ කියලා. නමුත් අපි විශ්ින් self proposed මම විශ්ින්ම යෝජනා කරලා යාට දෙන්න හදනවා කියලා කියන්නේ ගලවන්න බැරි මාන්නයක් තියෙනවා. ඒ කියන්නේ මාන අර මානසිකේ මානසිකත්වයට මානසිකත්වයේ සහ මානසිකත්වයේ සෑහෙන නිදා. මොනම යකෙක්වත් කැමති නෑ නේද? ඒ කියන්නේ උපදෙස් දෙන්න නැතු ඉන්න බෑ. නෑ ඇත්තට මාන්නේ කියලා කියන්නේ රහත් මාර්ගයෙන් නැති ගැඹුරක්. සක්කාය මේ තණ්හා මාන දිට්ඨිලින් සාමේ. තණ්හාව මාන දිට්ඨි තණ්හා දිට්ඨි අයින් කරනකොට සෑහෙනට මනුෂයාගෙන් වෙන්න තියෙන බාධා අඩු. නමුත් මේ මේ මාන්නේ ප්‍රශ්නේ නිසා තමයි ලෝකේ යුද්ධ ඇති වෙන්නේ. මොනම හේතුවක්වත් නිසා නෙවෙයි යුද්ධ ඇති වෙන්නේ. යුද්ධ කියලා ඇති ලාභෙකුත් නැහැ. ඒකට යුද්ධයට පෙළඹුණාට පස්සේ මනුෂයාට ආය නැහැ කිසිම මේ මේ ඔලොමලකමක් එන්නේ. ඒ මොනම දෙයක්වත් නෙවෙයි මාන්නේ තද්ද වෙන්නේ. මාන්නේ තද්ද වුණාට පස්සේ ඉතින් ਸਰවඥාංශවත් උදව් කරන්නේ නැහැ කියන උදව් කරන්න බෑ. ඒ තරම්ම මේ අපි කියන්නේ පිටකර වෙනවයි කියලා කේසාඩ්නි කියලා. කේසාන් වුණාට පස්සේ යටින් ආයෙ වැඩ ගන්න බෑ. කේසාන්ින් වෙන්න දෙන්නේ නැති වෙන්න නම් අපි දන්නවා වී තඹපු ගමන් තඹලාව. පාබෝයින් කරන වී වේලපු ගමන් තඹපු ගමන් කදා තවුර දාන්න. ඒක ගොම පොළවේ වේලලා හඳේලිය වගේ අවුව රත් කරලා පස්සේ තමයි අවුවට දාන්නේ. එතකොට නැත්තම් පිට කරවෙයි. ක්‍රමයෙන් ගෙවෙන්න. එකවර ගෙවන්න බෑ. අඩු ගන්න දැන් දන්නවනම් අපි මේ සාකච්ඡා කරනවට දුන්න අපි එක එකනික වශයෙන් දන්නවා මම මෙතන තමයි ප්‍රශ්නේ ඇති කරගන්නේ මෙහෙමයි ප්‍රශ්නේ ඇති කරගන්නේ කියලා ඒක අමීරි ඒක නිකන් පැංගිරි තමයි නමුත් ඉගෙනීමක් සිද්ධ වෙනවා පෙර නොදක්ක විදිහට කෙලස් තියා බලනවා පෙර නොදක්ක විදිහට ධර්ම පැත්තෙන් බලන ප්‍රශ්නේ ඒ වෙලාවේදී හරි නිකන් දෙකෙදියක් පැංගිරි පිටින් කන්නවා නමුත් අධ්‍යාපනයක් සිද්ධ වෙනවා අධ්‍යයනයක් සිද්ධ වෙනවා අපි අපි මේ ගංගා දිගේ ඉහළට පිනිල්ලක් වෙනවා ඒකට මිහිරි නැති වුණාට තිත්ත කසායක් වගේ. ගුණයි. ඒක සිද්ධ වෙන්නේ ගුණෝතුම් පිරිසක් අතර තමයි. අසත්පුරුෂයන් පිරිසක් අතර ඒක වෙන්නේ නැහැ. ගුණෝතුම් පිරිසක් අතර වෙන්නේ දන්නා ඇත්තෝ කවදාකවත් කට ඉස්සර කරන්න යන්නේ නැහැ. කරබන් ඉන්නවා. පිරුණු කලයේ දිනොසලේ අඩු එකන කියපන්න. කියපන්න හදන්නේ සමාජලාට ඒක අපි කරුණාවෙන් මෛත්‍රියෙන් සහ මුදිතාවෙන් සාධාරණීකරණය කරාට ඒ හැම එකටම පිටිපස්සේ වචනික ධර්මයක් කියනවා මෛත්‍රියට වංචනික ධර්මේ රාගේ කරුණාට මෛත්‍රී ධර්මේ ද්වේෂය මුදිතාවට උපේක්ෂාවට අඥාන උපේක්ෂාව මුදිතාවට මේ සුඛ සංඥාව හැම හොඳ ධර්මයක් පිටපැසම නරක හේවණක් තියෙනවා ඕන තැනක ඉටිබන්දමක් පත්තු කරලා බලන්න ඉටිබන්දම මුලට අන්ධකාරයක් ඇති කරගන්න ඉටිබන්ද මේ හැටි ඒක විසින් තමගේ පාදයේ අන්ධකාරයක් ඇති කරන. ඒ වගේ ඕන පහන පත්තු කරලා තියන්නේ ඒ පහන ලෝකේට ආලෝකය දුන්නට Taman අන්ධකාරය කරනවා. මේ නිසා මේ අණු හදන්න නැත්තම් මේ සදාචාරාත්මක නැත්තම් අපි කියන මොරලිස්ට් අන්තිම වියදම් අධික ජොබ් එක. නොකරත් බෑ. මොකද අපි ඇසියුම් කරනවා මම ගුරුවරයා නිසා මගේ ගෝලය හදන්න මට සිද්ධ වෙනවා. මම අම්මා මගේ තාත්තා මගේ දරුවෝ මම හදා. මේ රට වැසියෝ මේ රට්ටු හදන්න. මේ දොස්තරලා ශිෂ්‍යෝ හදන්න. ලෙඩ්ඩු හදන්න කියලා. එක්කෙකුටවත් හදන්න බෑ. අපි දන්නේ අපි පුංචි කාලේ කොහොමද? පුළුවන් නම් කරන්න බෑ කරන්න බෑ කියලා මං කියලෙච්ච. පුළුවන් නම් කරන්න. අපි පුංචි කාලේ ආයාලේ ගියට මතක තියෙනවද? අපිට තියෙනවද අයිතියක් ඒ දරුවට මෙහෙම වයන් කියලා කියන්න අපි නොකරපු නොසන්ඩාලකමක් තියෙනවද? මන්ද මට දන්නේ නැහැ. කරන්න තියෙන හැටි කරපු නිසා මට කවදාකවත් කාටවත් මොකක් කියන්නේ දෙන්නේ මට විලිලැජ්ජයි මොකද මම මේ වැඩේ කරලා තියෙනවා මට කීයකි පුතා වයරකට අත තිබුණොත් කරන්ට් එක වදින්න ඉතියි ඔක අත ගාවත් අසුචි ගන්න ගහන්න ඉතියි ඒක කියනකොට මම කරන්ට් වැඩිලා තියෙනවා මම අසුචි අත ගාලා තියෙනවා ඊ ඔක අත ගන්න එපයි කියන්නේ මට අයිති නෑ කක්කොට දරුවට කියන කතාව දන්නවනේ කෙලින් ඵලයක් කියනවා නෑ ඒක මිනිස්සේ ඒක ළමයෙක් කියලා පොඩි කාලේ ඉඳලම මේ ජෝන් ස්කෝලේ බාර දෙන්න ගිහිල්ලා ළම ඇහුවලු මගේ නම ඩෝන් ජෝන් ඈ ඩෝන් ජෝන් ඇයි කියලා කියනකොටම අම්මා කියන්නේ ඩෝන් ජෝන් ඩෝන් ජෝන් කියලා කියන මොනවා මේක කරන්න එපා ජෝන් මේක කරන්න එපා කියලා ළමයා හිතලා තියෙන මගේ නමම ඩෝන් ජෝන් ලොකු සර් අහනවා නම මොකද්ද කියලා මගේ නම ඩෝන් ජෝන් අම්මා කියන්නේ don't do it don't do it don't do John don't do John ඉතින් ඇහිතුලේ තම නමෙම කැලක් කියලා දරුවන්ට එපා කියන එක විතරයි තමයි අපි උගන්වන්නේ. ඒ නිසා ඒක විශේෂයෙන්ම බලමුඩුවක් හදා ගන්නවා පටන් ගන්න ඉඳලම මේක මේ කොටු තාප්පයක් ඇතුළේ හිර වෙනවා. ඒක මම දන්නේ. ඒක මේ දෙමාපියෝ විදිහට තියෙන මහා බරපතල ප්‍රශ්නයක්. මොකක්වත් නැහැ. පොඩි ඔය දෙමව්පියෝ දැන් බබා තිබුණා කියලා දෙන්න බබා කියලා බෑ කියලා. ඊට පස්සේ ඒක කරනවා දඟන රෙස්පොන්ස් ආයෙත් ඉල්ලන දෙන්න කියලා බෑ. ඊට පස්සේ ගන්න. ඒ පොඩි කාලේ ඉඳලා ඒ දරුවා දන්නේ මේ මමයි අම්මයි තාත්තයි හරි වැරදි අතුල පිට මොනක්වත් නැති ළමයි. ඒ ඒ මුල් ටික අපි කියනවා දැන් දෙමාපියන් කියන්නේ පුබ්බ පුබ්බාචාරය. යම් කිසි නරකක් තියෙනවනම් ඒ හේතුම රූපාචරිය තමයි තාත්තයි. හොඳට විතරක් නෙවෙයි. ඒක නිසා හොඳට කල්පනා කරන වෙන කෙනෙක් හදන්න තමයි තියෙන සුදුසුකම මොකක්ද කියලා. ඒක Taman විසින් පටවගත් එකක් නම් ඒක මේ ප්‍රපංචකරණයක්. කවුරු වෙලා ඉල්ලුවොත් මෙන්න මේ දේ මට කරලා දෙන්න කියලා අපිට කියන්නේ මායත මෙන්න මෙන්න වැඩ කොටකුත් තියෙනවා මට බැරිකමකුත් තියෙනවා. මම ඔයා කිව්වට මේක කරන්න. හැබැයි මට දෙන්න වගකීම් බාර ගන්න. මේකට අපි කියන්නේ ආරාධනාවක් කියනකම් ඉන්නේ. ආරාධනාවක් නැතුව කරන්න හදන හැම දෙයකින්ම හරියක් පරාද පෙරදුනක් පරාද. මොනවාරි කරන්න ඕන කම තියෙන්නේ. කමන්නේ. කරන හරියක් කිංචන වෙනවා, කර්ම වෙනවා, චේතනා වෙනවා. එච්චරයි. මොනවා කරත් කර්ම වෙනවා, මොනවා කරුවත් චේතනා පහළ සෑම චේතනාවකටම සංසාර දික්ක. චේතනාව එහෙම තමයි යම්මලයි තන් ඉන්නේ. චේතනා හොඳයි කියනම දරුවට තමයි තේරෙන්නේ අම්ම මොන චේතනා දින්නේ කියලා. ඕන දෙයක් කරන්න ඕන ඒ දරුවට තේරෙයි මේක මේක කොහොමද කරන්නේ අම්මේ මේක කොහොමද කරන්නේ කියලා ඒ ළමයි අහන වෙලාවල් තියෙනවා. එතකොට එතකොට කියන්නේ ඌ මට කිය කියලා වෙලාවක් නැහැ පත් වෙන්නේ කියලා කියන පැත්තක. මට ඕන වෙලාවට වරෙන් හිට ගන්න කියලා අර මේ මොකේද මේ. කොලියන්න කියන නව කතාවක් තියෙනවා මම හරි කැමති කවුරුත් එක්ක කියවනවා නම් පොලියන්න තමයි ලෝකේ මෛත්‍රී භාවනා උගන්වන්න තියෙන හොඳම පොත. ඒ කතෝලික පොතක්. ඒ පොලියන්න කියලා කියන්නේ කතෝලික පාදකෙනෙකුට ජාතක වෙච්ච ප්‍රේම සම්බන්ධකෙ ඉපදිච්ච දරුවේ කම්ම මැරෙනවා ඉක්මනටම තාත්තා විතරයි ඉතුරුනේ තාත්තා පල්ලි වැඩ කරන්නේ සතයක්වත් අතේ. ඉතින් ඒ නිසා අන්තිමට තාත්තාත් මරණාට පස්සේ මේ ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වෙච්ච අම්මගේ අක්කා ගාවට යනවා ළඟ. නැන්දමගා. ලොකු අම්මගා. ඉතින් මේ මනුස්සයාට වෙන්නේ මේ දඩාවතී කියලා හම්බ කරපු දරුවෝ කිසි වැඩක් නැති එකෙක් කියලා තමයි ගෙදෙට්ට ගන්න. එයා පූදල් කාර්යය. මේ මනුස්සයා හැබැයි හරියට අකුරට වැඩ කරන කෙනෙක්. ඊට පොලියන්න කතා කරලා කියනවා දවස් දෙකක් ගිහලා පොලියන්න අපිට දෙන ටයිම් ටේබල් එකක්. මේ නැන්දමට වෙලා තියෙන කෙනෙකුත් නේ හරියට බඳපු නැති කනවැන්දු මනුස්සයෙක්. ඉතින් යාර කියනවා උදේ ඔයා නැගිටින්න ඕනේ මේ වෙලාවට මේ වෙලාවට කුස්සියට යන්න ඕනේ කිරි පානුයි මේක වන්න ඕනේ. කාලමේදී කරන්න මේ මේ මේම කියලා ඉතින් මේ වෙලාව මහන්න ඕනේ. මෙලා පියන්නක සෙල්ලම් කරන්න ඕනේ. හරි මේ කියලා උලියන්න දුකලාන මට ජීවත් වෙන්න වෙලාවක් නැහැ දැන් ළමයි කිය. මට මාත් එක්ක ජීවත් වෙන්න වෙලාවක් නැහැ. උලියන්න හැන්දනකම් ඔය ආදර ප්‍රෝග්‍රෑම් එකේ. දැන් තමට තද වෙනව හොඳටම. පැහැින්න හදන්න එපා මේ අපේ දඩාවති කිය හම්බෙච්ච දරුවා මං කියන්නේ හදන්නේ පොලියන්න කල්පනා කරනවා. මට සෙල්ලම් කරන්නවක් හරි ජීවත් වෙන්න වෙලාවක් නැහැ. අද පොඩි දරුවෙකුට අම්මලා තාත්තලා ගුරුලු එකතු කරලා හදලා තියෙන ටයිම් ටේබල් දිහා බලනකොට අපි ඒ කාලේ හිටපුවාම අපි එක ගෙදරේ රිංගපුවාම ගෙවල් 8කින් බත් කාලා වැලක් කාලා බම්බත් කාලා ගෙදර එනකොට අම්මා ගණන් කරලා ඇතුළට දාන එක විතරයි අපි අපි ගෙදරවල් කියලා. 10 දෙනෙක් ඉන්නවා ගෙදර. ඇතුළ ගිය ගාන ආවද කියලා බලන එක විතරයි අම්මට තියෙන්නේ. අම්මට ඕ බල බල ඉන්න නෑ ඇඟිලි ටික තියෙනවද මොනක්ක බලන්නේ. අද බලන්නේ දරුවගේ පිටේ ඉල්ලලා යන බෑග් එක දිහා බලනකොට උදේ ඉස්කෝලේ යනකොට පෙසක් කුඩොක් වගේ දරසලා ආපහු අපල්ගේ පොඩි කාලේ අර වික්‍රත්නාගේ සින්දුවම මට මතක් වෙන්නේ මට දෙන්න මගේ පුංචි කාලේ. නංගියේ මල්ලියේ වැඳලා ඉල්ලන්නේ පොඩි උ අනේ ටික සෙල්ලම් කරන්න දෙන්න. ඊට පස්සේ ලොකු උනාට පස්සේ ඌ ගිහිල්ලා දේශපාලනඥයා කියන්නේ දොස්තර කියන්නේ කරලා කරලා කරලා ඌ ඊට පස්සේ කරන්නේ ආඥාදායකෙක් වෙනවා. ඉස්සතේ මේ හතරලක පැටිය කරපුවාම ඇතින්ිය සේටම කිරි උරනවායි කියලා කතාවක් තියෙනවා. ඒ වගේ ගමක කොල්ලෙක් ඉපදුනොත් හැම අම්මටම කොල්ලෙක් තමයි. කොයි ගෙදරට ගියත් වැරද්දක් නම් අම්මා කියනවා. කොයි අම්මත් කියනවා. කොයි ගෙදරකට ගියත් කන්න කිසිම ගෙදරක දොර වහලක් නැහැ. දැන් එහෙම නේ අල්ලපු ගෙදර ගියොත් එහෙම ළමයා බැරි වෙලාවත් මොකද්ද වෙන්නේ කියලා බලන කොළඹ රටේ. කවදාක බලන්න දෙන්නේ නැහැ. ඒ කොට්ටාප්පේ ඇතුළත ටෙලිවිෂන් තියෙනවා, රේඩියෝ තියෙනවා, ඔක්කොම තියෙනවා. මේ එළිය ලෝකේ බලන්න බා. ඉස්කෝලේ යනකොට තාත්තත් එක්ක වාහනේ ගිහිල්ලා එන්න. අපි පොඩි අයගෙන් මම ඇහුවට පොඩි අය කියනවා අපි ඉස්කෝලේ යන කාලේ ස්වාමීන් වහන්සේ අපි දවසට සැරයල් ඉස්කෝලේ ගිහින් දෙසරයක් කරනවා. ළමයා ගිහිල්ලා දාන්න සැරයයි ගේන්න සැරයයි. මේක හදාගත්තට පස්සේ දරුවට අපි කියනවා සැප දෙනවා කියලා ඒකට රජ කෙනෙක් හැදුණු කුරුල්ලෙක් ගිරවෙක් හොඳට කතා කරනවා. ඊට පස්සේ රත්තරන් කූඩුවක දාලා රත්තරන් භාජන රාජභෝජන දීලා කිව්වලු ඔබ කොච්චර වාසනාවන්තද බලපන් රත්තරන් කූඩුවේ රාජභෝජන රන් බලජනේ කනවා. ඔබ සැපෙන්ද ඉන්නේ කියලා. ඒක කිව්වලු මට රැළේ කියලා තීත්ත තිබ්බට විදිහට කන තරම් වටින්නේ. බොයි කුඩේ වදාගෙන හදාගෙන ගන්න. උඹ යන්න දෙන්න. ඊට වැඩි සපක් නැහැ. මේ නිසා දෙමාපියෝ ඉන්නේ දෙමාපියන්ට අද වෙලා තියෙන්නේ මේකයි. ඕගොල්ලන්ගේ සීනෙට ඕගොල්ලෝ ජීවත් වෙන්න බැරි ඉඳ දරුවෝ ලව්වා සීන පෙන්නන්න හදනවා. දරුවෝ ලව්වා ඒ Tamanට කරගන්න බැරි විදිහට කරන්න හදනවා. මොකද අපි ඉන්නේ ලොකු પરම්පරා වෙනසකනේ ඉන්නේ අපේ પરම්පරාවේ අම්මලා තාත්තලා හිටියේ බොහොම කොයිදම්පත් කරන බොහොම සරල. අපි යමක් කමක් කරගත්ත හැබැයි අපිට ඕනේ සෙල්ලම් ටික කරගන්න තාම බැරි වුණා. ඒ නිසා මේ හීනේ බලන් හදනවා දරුවා සාක්කිය. දරුවෝ ඒකට කැමති නැහැ. කැමති නැහැ කියලා කියන දරුවා හිටලා කරන එකක් නෙවෙයි. ඒ දරුවා කියන්නේ ඒ දරුවගේ නියතමානීත්වයම ඒ දරුවගේ ළමාකම ඒ දරුවට දෙන්නේ. එයා කියන්නේ බොහොම අහිංසකතාවයෙන් බැරි වෙනකොට කත්ත ගන්න. බැරි වෙනකොට පිටතොලේ. මල්ලා යන්න. මේ අපි හිතන්නේ ඉඳන් මෙහෙම ඒකට මෙහෙමයි අපේ ඥානන්ද සාන්ති උත්තර දීලා තියෙන්නේ. ඒ දේ හරි නැති බව Taman දැනගත්තේ කොහොමද? හරි විනය හරි Taman දැනගත්තේ කොහොමද? පොතේ පොත කියන්නේ ඉස්සෙල්ලා Taman දැනගෙන හිටියා. ඒ ටිකලා ওই වෙලාවේ Taman කරලා නැද්ද වැරද්ද? ආ එහෙමනම් කවුරු රැවිලෝ වගේ කිරුවොත් එහෙන මොකද වෙන්නේ? නෑ දැන් මෙහෙම කරන්න මම හිතුවේ නම් අපි යෝගී කිස්සක් නේ. දැන් අපි කතා කරන්නේ නැහැ අපි අපේ දියරකට. දැන් මට නාසානාස අර එළවලු කපලා සාමාන්‍ය උරන් සාද වෙන්නේ. මට ඉතින් මම උනත් ගානේ ගන්න යනකොට එක කඩේ දෙකක් කියන්නේ නැත්නම් බත් පිටු කරලා ගන්න කියන්නේ ඉතින් මට හිතුණා මේ විචාර ගැන කිව්වම මේ ස්වාමීන් වහන්සේලා අර උයන්ට දෙන්නේ කියන්නේ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒවලුවෙන් දෙන්නේ මේක නදී වම්බම් උසක් දෙයක් මොකද දෙන්න ඊට පස්සේ විශ්වාසයෙන් ආයෙත් සරල පිටිර කපන්නේ මම පස්සේ හිතුණා මේ මම ඒක දිහා කොහෙන්ද නෑ ඒකදී ඇත්තටම මේ ඒ කෙනාගේ හිතමනාපයක් වුණාද නැද්ද කියන්න දන්නේ ඒ නිසා මෑනියු මෑනියු ගැන මේ ස්වං විවේචනය කරන එක ධර්මානුකූලව හොඳ වැඩක් තමන්ගෙන තම විවේචනය කිරීමක් කරන්න. නමුත් ඒක නෙවෙයි මූල ධර්මානුකූල බැලුවොත් I can't see any mistake that done by others which I have not done by myself. කියලා ඥානන්ද සංසලියල කියනවා මට කවදාකවත් අනුන්ගේ වැරද්දක් දකින්න බෑ මම නොකල જાතියක. ඒක වැරද්දක් කියලා දන්නේ මම මේ වැරද්ද කරලා තියෙන නිසා. නමුත් ඒ කරපු මට මම අනුකම්පා කරගන්නවා. දැන් කොහොම හරි මං හැදෙන්නනේ මේ වැරද්ද කෙරුවේ. ඔකේ ඒ මනුස්සයත් ඉන්නේ හැදෙන පාරක නම් අපිට පොඩි තල්ලුවක් දෙන්න පුළුවන් මැෂින ඔක මහත්ව විදිහට කාලා තියෙනවා. මෙන්න මේ දවසෙන් පස්සේ මට තේරෙනවා මොකද ගෙන්නේ මෙහෙම කරමුද කියලා. එතකොට අපිට කියන්නේ නේ කරට අත දාන්න. ඔබ මේ වැඩේ කරන්නේ මොකටද කියලා අත දික් කරන්න ගිය ගමන් අපල කියන්නේ නෑ කියන්න අයිතියක් තියෙනවා කියන්න බෑ. මෑණියන්ට ඇති කරන්න පුළුවන් අනුකම්පාව. මේ මිනිස්සු මේ රටේ ලෝකේ තිබුණ කෑමක් ගෙනල්ලා මේ සුරට ගෙනල්ලා තියලා පූජා කරපු එක පොඩි සෙල්ලමක් නෙමෙයි නෝ කාඩු කපපු නැති කෙනේ දෝෂය තියෙන්නේ. මේ නුවරඑළිය තිබුණ ආහාර නෙමෙයි. මේ මිනිස්සු ගෙනල්ලා මේ හාමුදුර කෙනෙකුට දුන්නාට පස්සේ මේක මේ කැපුවේ නෑ කියන එක මහා වැරද්දක් කරලා අර ගෙනාපු මාර සම්පූර්ණයෙන්ම අමතක කෙනෙක් කැතයි. නෑ මං කියන්නේ මං කියන්නේ ඒක පුංචිම පුංචි වැරද්දක් වෙයි. පුංචිම හොදලා ඔක්කොම කරලා හරි ගැසලා තිනවා අපිට තියෙන එක ප්‍රමාණ කරද්දී අපිට ඒක කියන්න පුළුවන්. කියන්න පුළුවන් මට කිව්වේ සුද්දා මම මිනිස්සු තුන්සියට පහක් එක වැඩ කරා ඉතින් මිනිස්සු පුහුණු කරනවා. ඒතර සුද්දා කිව්වේ අද ලෝකේ රේඩියෝ එකක් ගන්න එක පත්‍රය ගන්න එක ටෙලිවිෂන් ගන්න උද්දී ඉඳලා හැන්ද වෙනකම් විවේචනේ නැති. 100 100ක්ම කියන්නේ අර මිනිහා වැරදි මේ මිනිහා වැරදි කියන්නේ. ඒ නිසා මිනිසුන්ට මේවා බලලා කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. මිනිසුන්ට හම්බ වෙන්නේ හැඟුම් කුප්පන එක විතරයි. මේක හරියන්නේ අපි නිතර හම්බ වෙන කට්ටියක්. නිතර හම්බ වෙන කට්ටිය පුහුණු කරන්න ඕන නම් මේ මිනිස්සුගේ තියෙන විනාඩි 50ක් කතා 60ක් කතා කරන විනාඩි 55ක් ගුණ ටික කතා කරනවා. මෙයා මෙච්චර මෙච්චර දේවල් කරලා තියෙනවා. ඒ නිසා අපිට බලන්න අපිට ඕන දයක් කරන්න යන්න. දැන් මේක යන්න පුළුවන්. මට අවසර දෙනවා නම් මම කැමති එකක් මතක් කරලා දෙන්න. අන්න ඒකත් කරනවා නම් මේ කොච්චර ලස්සනද කියලා අන්තිම විනාඩි පහේ ඒක ඔක්කොම හොඳයි. පානේ කොහේ තිබුණ එළවලු දුන්නා ගෙනල්ලා හොදලා කපලා ලුණු දාලා ඔක්කොම කරලා හැදුවා. මේකට මේ මට එකයි කියන්න තියෙන්නේ. එතකොට අපි විනාඩි 55ක් ඇති කර ගන්න ඕනේ මුදිතාව. විනාඩි 5ක් ගන්න ඕනේ. ඒක පුංචි කරලා තිබ්බනම් ජාඩියට මූඩිය වගේ. එහෙම නැතුව අර විනාඩි 5ෙන් පටන් අරගෙන පස්සේ විනාඩි 55 කිව්වත් අර මාසෙට කිරි කලෙයි ගොම කඳුලක්. යුනිවර්සිටි කිනකොට අපි මෙහෙම කරන්නේ. එන්න මොනවක් කියන්නේ කිරි කලයක් දෝලයකට ගොම කඳුලක් ගැහුවට පස්සේ. ඒ නිසා අපි ධර්මයට ගරු කරනවා. ඒක යාගේවත් එළවලුවක්වත් මමවත් නෙවෙයි කියන ක්‍රමයක් තියෙනවා අහන වෙලාවක් තියෙනවා බුදුජානක කිව්වේ ඇත්ත වෙන්න ඕනේ. වෙච්ච දෙයම සත්‍ය කියන්න ඕනේ. මිනිහට ලාභයක් එකේ තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රීමනාප වචනෙන් පාවිච්චි කරන්න ඕනේ වෙලාව බලන්න. ඔබ කියනකොට නොකිය ඉන්න එක ලේසි. ඒකනේ බුදුහාමර මුනි කියලා කියන්නේ. බුදුහාමරට මුනි කියලා කියන්නේ නොකිය ඉන්න එක. ඒ තාපසෙක් හිටියලු කැලේ ඒ තාපසයා මොන්නම තාලෙම කතා කරන්නේ. මුනිවරේක ඇතරම භික්ෂුවගෙම උඟ දෙනේ බලාපොරොත්තු වෙන්නේ ඒකේ. ඉතින් ඒක මේ එයා ළඟ හැබැයි ලෝක පිළිවෙත රහසත් තිබිලා තියෙනවා. ඒ අම්මා කෙනෙක් රජකුමාරයට කියලා තියෙනවා ඔබ ගිහිල්ලා කොහොම හරි මේ මෙයාගේ රහස ගේන්න. ඉතින් රහස ගේන්න කරන්න තියෙන්නේ මෙයා කතා කරන්නේ. මොන විදිහෙන්ම කතා කරන්නේ. මොනම දෙයක්වත් இல்ல. ඉතින් මේ කුමාරයා බොහොම අමාරුවෙන් මේ එතන කියලා තියෙන අම්මා උපක්‍රමයක් කියලා දෙනවා කතා කරනවා. ඒතකොට මේ හාල් ටික අරන් බලයන් ගිහිල්ලා ගඟක් තියෙන එතන ගිහිල්ලා හොදලා ඒ හාල් ටික මුට්ටියකට දාලා ලිග්ගල් දෙකක් උඩ තියපන්. ඩිග්ගල් දෙකක් උඩ තියලා ගින්දර දාපන් කරන ඔබ හැරෙනකොට මුට්ටිය පෙරලෙනවා කියලා ඊට පස්සේ අයියෝ කියලා ආය අර හාල්ටි කරන් ගිහලා ගඟට ගිහිල්ලා ඒ ඇටි ඇටි ඇටි ඇටි අයින් කරලා ආය සරයක් ගෙනල්ලා අර තාපසය ඉස්සරහා ඩිග්ගල් දෙකක් උඩ තියෙනවා තිබ්බ ගමන් පෙරලෙනවා ආයෙත් අරගෙන යනවා ආයෙත් ගිහලා ළඟට ගිහලා ඇටි ඇටි අවුල තුන් සැරයක් විතර කතා කරලා තාපසය කිව්වලු ඔහොම නේ මනස ලිග්ගල් තෝට්ටියා බං එදා කතා කරේ ඊට පස්සෙලු කිව්වේ මට අම්මයි කියලා දුන්න උපක්‍රමයේ වහන්සේ කතා කරවන්න දැන් මට සත්‍ය කියලා දෙන්න කිව්වට පස්සේ එයා එතෙක් ගත්ත මේ ප්‍රයත්නයේ තියෙන ඥානවන්ත ක්‍රම නිසා තාපසයා ගුරු මුෂ්ටිය දුන්නා කියලා. එහෙම නැතුව පැනලා කතා කරනවා නම් ඒ කියන්නේ එහෙම ගන්න දෙයක් තියෙන හරපද්ධතියක් නැතිකම තමයි. නිසා ධර්ම ගැන කතා කරනකොට නිස්සද්ද භාවය තමයි අරියෝවා තුන්ී භාව ධම්මීව කතා. සම්මත දුස්පියන්ගේ දුස්මාර්ගයේ මහා සංකීර්ණකෝන්ගේ විදර්ශනාන්තර කීකේ වර්ග හතරක් දක්වලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රේ නෑ ඒක දැන් අපි මේ සතිපට්ඨානේ වදිනකොට එහෙම මර්ග හතරකට අනුව ඒ දැන් දුස්නා වර්ගය දුස්පි වර්ගය සංකීර්ණකෝන්ගේ විපස්සනා වර්ගය කියලා සතිපට්ඨාන සියම ඒ කියන්නේ යෝගාවචරයක පැත්තෙන් බලන්නේ ඒක සතිපට්ඨාන සූත්‍රයේ දීපු අර්ථ කතාවන්නේ අර්ථ කතාව නෝනෙදි දෙන්න දැන් මේ සූත්‍රයේ සත්තු හත්තට්ඨාන කුසලෝ භික්ඛවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛය කියලා වචනයක් පාවිච්චි කරනවා ත්‍රිවිධූප පරික්ඛය කියලා කියන්නේ ආයතන වශයෙන් ධාතු වශයෙන් සහ ධාතු ආයතන පටිච්ච උපාද වශයෙන් දැන් මේ කියන බණ ආයතන වශයෙන් ගත්තොත් චක්කු චක්කු ආයතන අල්ලන සම්පූර්ණ කතාව කියලා දෙන්න පුළුවන්. හැබැයි ආ දැනගන්න සෝත ආයතන කොහොමද? ගන්ධ ආයතන ආයතන වශයෙන් දරගන්න. ධාතු වශයෙන් කියලා දෙන්න පුළුවන්. වායෝ පොට්ටබ්බ ධාතුවෙන් පටන් ගන්න ආනාපානෙ පටන් අරගෙන යන්න පුළුවන්. නැත්නම් අනික් ධාතු දිගේ යන්න පුළුවන්. පටිච්චසමුපාදය අනුව බලනකොට මේ එකක් නිසා එකක් වෙන හැටි ඒ අනුව විස්තර කරන්න පුළුවන්. ත්‍රිවිධ වර කියන්නේ තුන් පැත්තකින් මේ මේ මේ මේ කියන දේශනාවලිය පැති තුනකින් පාතන. ඒවට කියන්නේ දේශනා විලාස කියලා. බුදුරජාණන්සේට කොණ්ඩේ තියෙන කෙනාට දෑතර බඳින්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. කර්ණ ඉදිරිපත් කරනකොට එක එකනාගේ මේ අනුශාසයේ ධර්ම වල හැටියට ධර්මයේ බික් කරලා පින් කරලා මේ සලඩ් එක හැදුවාගේ ඕන විදිහට හදන්න. ආයෝ ඇත්තටම අපි හිතනවා නම් ඒ වගේ තෘෂ්ණා වැඩි චරිතයක් දිගටම තියෙනවා කියන නිත්‍ය සංඥාව තියෙන්න ඕනේ කෙනෙක් තෘෂ්ණා චරිතයක් කරන්න. එහෙම නෑ. පරේක අපි තෘෂ්ණා චරිතය, පරේක රාග චරිතයක්, පරේක තෘෂ්ණා චරිතයක්. සමාන ද්වේෂ චරිත මේ චරිත වෙනස් නසුළු. ඉතින් වෙනස් වෙනවා නම් කොහොමද හරියට මේ අසුබෙන් වඩ වඩයි. ඒ අර අර පසු කාලීන ඔය අටුවා යුගයේදී ඇතිලා තියෙන රාග චරිත, ද්වේෂ චරිත කියලා චරිත සමහර විටක නම් එහෙම හැඩ පේන්න තියෙනවා. නමුත් ඒවා එහෙම ස්ථිර දේවල් නෙමෙයි. චරිත ස්වභාවය වෙනස් වෙනවා. එක්කනාගේම උදේ ඉඳලා හැන්දෑනකට වෙනස් වෙනවා. පැහැදිලි මේක විපරිණාම ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය. විපරිණාමයි කොයි වෙලාවෙත් මේක එක තාලයක් එක ආරයකට දැම්මොත් අපිට පුළුවන් කලුලෑලේ ලියලා උගන්වන්න. මේක එහෙම උගන්වන්න බෑ. ඒක ඒකට වෙස් පෙරලෙන. ආතල් සම්මත මරණය විඥානයේ සම්බන්ධ පොඩි අපි මේ විඥානයේ ඒ විදිහට සම්බන්ධ කරලා චක්කු විඥානය, සෝත විඥානය කියලා ගන්නවා. ඒකෝත් ඒක අනිත් හිතමයි එතන බලපාන්නේ. හිතට වෙනම වචනයක් කරන චක්කු විඥානය. ඒකට අපි හිත කියන ලන්නේ විඥානය කියලා කරන්නේ පාස්තරේ දෙකේ තියෙන වෙනස මොකක්ද? විඥානය කියන වචනේ විතරක් නැත්නම් බුදුහාමුදුරේ පාඩිය නැහැ කියන සඳහන්. ඒක ඒකේ චිත්ත විඥාන මන මන මනෝ විඥාන චිත්ත කියන එක තමයි પરම්පරාව වෙන්නන්නේ. ඒක ඔය මම හිතන්නේ හේපිරිකද ඥානසීය ස්වාමීන් වහන්සේ ගැන සාකච්ඡා කරා. මන විඥානය තමයි මනෝ විඥානේ බවට පත් වෙන්නේ. මන විඥානය තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන බවට. මන විඥානය කියලා කියන්නේ ප්‍රබස්සර හිත කියලා කියනවා. ඒ ප්‍රබාසර හිත යමකට ව්‍යවෘත වෙන්න එපා. හිතන්න හරි කල්පනා කරන්න මේ தත්තරපත් වෙනකොට යම් කෙලසීමක් වෙනවා. ඊට පස්සේ ඒ ඒතකොට විඥාන මට්ටමටපත් වෙනවා. මන தත්ත විඥාන මට්ටමටපත් වෙනවා. ඊට පස්සේ විඥාන මට්ටම රාගයෙන් හෝ ද්වේෂයෙන් ගැලපී ගත්තට පස්සේ චිත්ත தත්තරපත් වෙනවා. හැබැයි ධම්මපද ධම්මසංගණී අටුවාව කියනවා මන විඥාන චිත්ත සමාන පද. ඒ කියන්නේ යම් අර්ථචාය යම් පසුබිම් වලට සාපේක්ෂව මේව සමාන පද වලට වැටේ. නමුත් අර හේම්පිරිකද ඥානසී ස්වාමීන් වහන්සේ බැලුවේ ප්‍රපංච ධර්මත් එක්ක බලලා මේකේ පරිණාමය කොහොමද කියලා. මේ මන විඥාණය තමයි ආලේ විඥාණය කියලා ඔය මේ මහායානෙ ප්‍රකාශනවා. අපේ එක මේ භවංගය කියලා බවට පත් කරනවා. නමුත් එහෙම දෙයක් බුද්ධ දේශනාවේ නැහැ. ආලේ විඥානය හෝ භවංග කතා නැහැ. විඥාන ස්රෝත භවග්ග ස්රෝත කියන වචන පාවිච්චි කරන බුදුසසුන. ඒ කියන්නේ විඥාන සෝතයක් තියෙනවා නිතරම බලන ෆ්ලක්ස් එකක් තියෙනවා. ඒක මනස තුල ක්‍රියාත්මක කරන මනෝ විඥාන වර්තන. මන විඥාන මනෝ විඥාන වර්තන. මනෝ විඥානේ සමාන චක්ක විඥාන සෝත විඥාන ගහන දිනන කායය. ඊට පස්සේ මනසට හෝ හිතට හෝ අනට හොමනරි වැටෙනකොටම මනාපමනාප උපදින. ඉපදුනාට පස්සේ චිත්ත tattරපත. කෙලසීම කෙලසී කෙලසීමේ ස්වභාවය. කෙලස කියන්නේ පිවිතුරු භාවය සංකර වෙවි සංකර වෙවි යන. يعني මුල ඉඳලා අගට නිකන් ගෙඩියක වටේට මුදින් පටන් ගන්න වටේට දුවනවා වගේ කෙදි කෙදි කෙදි. කියනවා කියලා කියන්නේ නැහැ කියලා. ඒක ඉතින් මේක දිග මැරිලම බලන්න. ඒක කියලා දෙනවා මේ නැචසෝ නැච අඤ්ඤෝ කියලා ඉතින් ඒක දිගට යන කතාවක් නේ. අපිට ඉතින් අමාරුයි මයිටි බුදුහාමර ආවම පොඩ්ඩක් අහලා බලන්න. අපිට ඒක නැති උනත් ගන්න මම බලන්නේ මැරෙන්න ඉස්සලම වැඩි ඉවර කරගන්න. මොකද මැරුණට පස්සේ යන්නේ කො මරණ ප්‍රශ්න මර මර මඟුලක් වෙනවා. නිසා මේ චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස මැරෙනවා. ඒකේ කොහොමද පවතින හැටි බලන්න. ඒ කියන්නේ භව නිට්ටි කොහොමද කොක වදින්නේ කියලා. ඒකට මරණ වේලාව ගැන ටිකක් දල වශයෙන් හිතා ගන්න. ඒ නිසා අපි ගන්නේ ක්ෂණික මරණය සාකච්ඡා කරනවා. කියන්නේ මන විඥාණයට මනෝ විඥාණය පේනවා මන විඥාණයට රූප ධාතු. මන විඥාණය කියන එක නිදර්ශන ස්වරූපයක් කියලා කියන්නේ නිදර්ශන කරනකොට කෙලෙනවා. අනිදර්ශන විඥාණය කියලා කියන්නේ නිදර්ශන කරන්න දෙයක් නැහැ. සංකරතා මොනවාක්වත් නැහැ. ඒක ප්‍රകൃතියටපත් වෙනවා. මේ කලල රූපෙට ගිහිල්ලා මූල ප්‍රභාවයටපත් වෙනවා. ඒක හිතලා ගන්න අමාරුයි. මොකද හිතනවා කියලා කියන්නේ අතෙන් යන්න දෙන්නේ නැහැ කියන එක හිතනවා. හිතට යන්න දෙන්නේ නැහැ මුලට. ඒක හිතනවා කියලා කියන්නේ. හිතලා යන්න පුළුවන් එකක් නෙවෙයි. අරමුණ කරන අරමුණ ගෙවා දානකොට බලන බලනකොට හිතා ගන්න පුළුවන් ඊට කිට්ටු කරනවා. නමුත් අරමුණ ගෙවා දානකොට ඇඟ සාරුවා. හිඳාරිදා. බය වෙනවා, කම්මැලි වෙනවා. එතකොට ය아가න්න. ඒ නිසා නැවත නැවතත් තැප කරලා අරමුණක් අරගන්න අරමුණ ගෙවෙන කම් යන. කොයි අරමුණ ගත්තත් කම්. අපි කියන්න එපා මම කියලා ගන්න. අපිත් එක නිවනක් නැහැ. බහුවචෙන්ද ගිය ගමන් කෙලසිලා ඉවරයි. කරනවා නම් මම නැත්තම් නැහැ. ඒකවත් බෑ හිතා ගන්න. එහෙම තමයි ඉන්නේ අපි. අපි මේ අනික් එක තියෙන පටල හීනක ඉනකොට තමයි අපි තව කෙනෙක් එක්ක ඉන්නේ. තව කට්ටිය ඉන්නවා, තව මේ තියෙනවා කියන එක හීනයක්. හැම වෙලාවෙම තියෙන්නේ හිත ඔය කියන ප්‍රකෘතිය තමයි. ඒකට සමාදම් වෙන්න බැරිකමයි අපිට තියෙන්නේ. කරකොලතරියෝ ආසන් මේ කාලේ තේරුම් ගන්න වද කරන්න ගන්න විදිහ සෙලෙක්ස් එකක් තියෙනවා නම් ඔකට වදිනවා නයි. ඒක නෙවෙන්න ඒ විරෝධී මැරෙන්න ඉස්සෙල්ලම කරන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ල මැරෙන්න ඉච්චරයි කියන්නේ මරණය අත්දකින්න ඕනේ මරණය අත්දකින්න තමයි සිද්ධ වෙන්නේ අරමුණක වෙනකොට අරමුණ ගෙවෙනකොට අපිට තේරෙන්නේ මම නැති වෙනවා මේක දැනගන්න කියාගන්න මොනවාක්වත් නැත්තත්තරපත් වෙනවා ඉතින් අපි කලකොල වෙන්නේ මැරෙයි කියලා හිතලා තමයි මරණය හරහා ගියොත් තේන මොකක්වත් වෙන්නේ වැඩිම උනොත් නිවන් දකින්න විතරක් වෙන්නේ දැන් මම යන පැහැදිලි මේකට කියන්නේ fear of freedom කියලා. වෙනම පොතක් තියෙනවා එරික් ෆ්‍රොම් ලියපු එකක් අපි අපි විමුක්තිය සඳහා සටන් කළාට විමුක්තිය ආවට පස්සේ අපි බයලා පිටිපස්සෙන් පිටිපස්සෙන් යනවා තනි වුණා කියලා. පාළු වුණා කියලා. මොකද විමුක්තිය අපිට පු탁තනට පේන්නේ තනිකමක් විදියට. පාළුවක් විදියට, ආසරණ වීමක් විදියට, රහෙන් තල්ලු වීමක් විදියට, කම්මැලිකමක් විදියට. ඒක නිසා ඒක එනකොටම අපි නානා ප්‍රපමෝලින් ඉන්ෂුරන්ස් කම්පැනිට සල්ලි දාගෙන බැංකු වල සල්ලි තැන්පත් කරගෙන නානා විදියට අපි නැවත මමයා ගොඩනගනවා. ඒ fear of freedom, ඒ කියන්නේ මේ විමුක්තිය පිළිබඳ විශාල බයක් අපිට තියෙනවා. අපි විමුක්ති කාමීන් තමයි. ඒනට විමුක්තිය මේ හම්බ වෙනකොට බයයි. හම්බ වෙනකොට දුර. හම්බ වෙනකොට නෝල්බත්. අන්තිමට ගිහිල්ලා මේ සයිකියාට්‍රිස්ලා ගාවට යනවා මේ කවුන්සලින් කරන්න මොලේ නරක වෙලා කියලා. සයිකියාට්‍රිස් කියලා කියන්නේ මොලේ රවටිච්ච මිනිහෙක්. ඒ මනුස්සයා කරන්නේ ආරක වෙල්ඩින් කරලා ආය දෙනවා මේක. ඔබ නෑ නෑ මේක හදලා තියාගන්න හොඳ එක තියෙන කියලා ගෙදර යවනවා ආයෙසර මම ඇණි ඇති කරනවා. එනිසා භාවනා කරනකොට ප්‍රතිඵල නැති එක පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ප්‍රතිඵල පිළිගන්න කැමති නැතිකමයි එකම ප්‍රශ්නේ. භාවනා කරොත් 100ට 200 ප්‍රතිඵල තියෙනවා. නමුත් කවුරු පිළිගන්නේ? ඔක්කොටම ඕනේ මේ මමයට ඔටුනු බලන්න. මමයට රජ කරවන්න. ඒ නිසා මම දෙන ලනු කන්න. හොඳයි අපි දැන් පැය දෙකක් කරගෙන තිනවා. පැය කමාරක් ධර්ම දේශනාව සඳහා පැය පැය භාගයක් ධර්ම සාකච්ඡාව සඳහා අපි එනම් මෙතන ඉඳලා හතර වෙනකන් සක්මන් කරමු. හතරෙන් ඉඳලා පහ දක්වා පරියන්ක මේ කාර්යය